දැයි ශිරු දිනාටම තෙරුවන් සරණයි මේ කරන්න හදන වැඩේ පිළිබඳව කෙටි හඳුන්වා දීමක් නැත්නම් මතක් කිරීමක් කරොත් මේකෙන් කාරණා දෙකක් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙනවා එකක් තමයි එක එක්කෙනෙක් වශයෙන් තියෙන කමඨහං සුද්ධ කිරීම කියලා කාරණාවක් තියෙන මේ භාවනා කරනකොට තමයි භාවනා කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න නැත්නම් පිරිසුදු කරගත්තු දේවල් එහෙම නැත්නම් තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කිරීම මේ කොටම සාධනික වශයෙන් කියන්නේ සාකච්ඡා අනුගහිතය කියලා. සාකච්ඡා මාර්ගයෙන් අපි ඒක සුද්ධ කර ගන්න ඕනවා. ඒකට බුදුජාන් වහන්සේ දේශනා කරේ සාකච්ඡා අනුගහිතය කියලා. ලංකාවේ හදාගත්ත වචෙන් තමයි කමඨාන් සුද්ධ කරනවා කියන එක. මේ කාර්යයට සිංහල බෙහෙත් පන්තියක් පාවිච්චි කරන කෙනෙක් බෙහෙත් බීලා එදාට ගිහිල්ලා ගුණාගුණ කියනවා වගේ. ඊට පස්සේ තමයි වේද මහත්තයා ඊගාව බෙහෙත් පන්තිය සකස් කරන්නේ. ඒක නිසා ඒ ආබාධයේ තියෙන කෙනා ඒ බෙහෙත් පන්තිය පාවිච්චි කරලා ගුණාගුණ ප්‍රකාශ කරලා තව බෙහෙත් දිගට බොනවාද ඒ ඔක්කොම සාකච්ඡා වෙන්නේ බෙදායි බෙදායි දෙඩයි හම්බ වෙන වෙලාව. ඒ වගේ තමයි මේක කමඨා සුද්ධ කරන එක දෙක ධර්ම සාකච්ඡාව ඒ සඳහා මේ වඩන කමඨහන කියන්නේ පරියන්කේදී සක්මනේදී දින වශයෙන් වඩන කමඨහන්ට අමතරව අපි අපේ ආධ්‍යාත්මික ජීවිතයේ භාවනා ජීවිතයේ උන්තරේ පෞල් ජීවිතවල එහෙම නැත්නම් අපේ ඉගෙන ගන්න ධර්ම ඉගෙන ගන්න පැත්තේ අපිට යම් සමහර ප්‍රශ්න මතුවෙනවා. ඒක සමහරවිට අපිට සම්බන්ධයි අපේ ආධ්‍යාත්මික නැත්නම් භාවනා ජීවිතයත් ඒව අපි මේ වෙලාවට සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡා මාර්ගයෙන් විශ්ල ගන්න බලනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම කියනවා අපිට අදාළ නැති අපිට විසඳ ගන්න බැරි ලෝකෝත්තර ප්‍රශ්න අපි මෙතෙන්දී ඉදිරිපත් කරගන්නේ නැහැ. අපිට ජීවිතයට අදාළ ඒ නිසා වෙන ප්‍රශ්නයක් මට හිතුනොත් සාකච්ඡා කරන හුඟක් වෙලාවට මම අහනවා මේ ප්‍රශ්නේ තමයි දෙන අදාළකම මොකක්ද කියලා. එහෙම නැත්නම් අපි මේ වගේ වෙලාවක වටිනා වෙලාවක මූලධර්ම ප්‍රශ්න ඉච්චර ඉදිරියට ගන්නෑ. මොකද ඒක වැටහෙනවා නම් අපේ අපි පිටරටක ගත කරන්නේ අපි මේ ගත කරන ජීවිතේ අපි අපි එකතු වෙලා මේවා හදා වේලා ගන්න ඕනේ අපි සාකච්ඡා කළ යුතු කියලා අපි අවස්ථානුකූලව සලක බලනවා. ඉතින් ඒ කාරණා දෙක තමයි මේක ඉෂ්ට වෙන්නේ. මොකද ඊට අමතරව මේ වැඩමුළුවට සම්බන්ධ වෙන්නේ නැතු පිටේ ඉඳලා මේවා වාර්තාගත වුණාට පස්සේ අහන විශාල පිටසක් ඉන්නවා. ඒ නිසා අපි උනන්දුවක් ඇති කර ගන්නවා මෙතෙන්දි වෙන සාකච්ඡාවල දෙපැත්තම ප්‍රශ්නය සහ පිළිතුර පිට කෙනෙකුට ආන්න පුළුවන් විදිහට පැහැදිලිව වාර්තාගත වීමට ඒ නිසා ලිඛිත ප්‍රශ්න වලට අපි වඩා කැමැත්තක් දක්වනවා. ඒතර ප්‍රශ්න හොඳට වර්ණගෙනවා. ඊට පස්සේ මම ඒ වගේම අමතර ලාභයක් නැත්නම් වාසියක් බලාපොරොත්තු වෙන ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරයි කියලා සභාවේ කෙනෙක් මම හිතන්නේ අපේ ලුකුන් මාතේ වැඩි කරයි. එතකොට මට කරන්න වෙන්නේ පිළිතුරු පැත්තේ වගකීම එවනක සාකච්ඡා මෙහෙවන එක විතරයි. නමුත් සභාවේ ඉන්න අනික් අයගේ අවස්ථානුකූලව මතුවෙන ප්‍රශ්න. එහෙම නැත්නම් සභාවට හරස් ප්‍රශ්නට උත්තර දෙන වෙලාවට මයිකයක් වෙනම තියෙනවා නම් හොඳයි. එතකොට යාට ඒ මයික් එකට කතා කරපුවා හොඳ ලස්සනට ඒවා රෙකෝඩ් වෙනවා. ඒක ටිකක් ප්‍රශ්න කරයි මොකද සමහරව මයික් එකට කතා කරන්න පසුබාන. කෝල වෙනවා. නමුත් ඒ මේ අපේ වුණාව සඳහා නෙවෙයි මේ වය හුම්කන් දෙන අනික් ඇත්තන්ගේ ඉල්ලීමකට හුම්කන් දීමක් වශයෙන් තමයි අපි මේ විදියට වෙනම මයික් එකක් තියන කටයුතු කරන්නේ. ඉතින් මේ ටික තමයි පටන් ගන්න ඉස්සෙල්ලා මට කියන්න තියෙන්නේ. මේක මතක් කරාට පස්සේ මම ඉල්ලා හිටනවා එහෙනම් ලොක්කොන් මාත්‍යාගෙන් ලිඛිත ප්‍රශ්න එක එකක් සභාගත කරන විදිහට. ආශ්‍රය අපේ හස් හම් හඳුනේ ප්‍රශ්න 10ක් විතර තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ වෙත උතුරු සළුවක් අනිවාර්යයෙන්ම ඇදිය යුතු බව පිරිමින්ට පවා නියම කර තිබීමට හේතුව පිළිබඳව යම්කිසි හැඟීමක් වචනෙන් වරහන් ඇතුලේ වචනෙන් නිවැරදිව ප්‍රකාශ කිරීමක් තමහර තරමක් අපහසුයි මා සතුව ඇත වරහන් වහලා එබැවින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි මේකෙදී ඇත්තට උතුරු සළුව අපි සම්බන්ධ කරන අපි උපෝසත අටංග සීලයට. අපි මේකට සිංහලෙන් සිල් රකින්නයි කියලා කියනවා. එතකොට මෙයා සිල් අරගෙන ඉන්නේ මෙයා සිල් අරගෙන නැතුව කියන තියෙන ලාංඡනය තමයි උතුරු සළුව. ඉතින් ඒක නිසා දැන් ඔය මීටර් කියලා වගේ තැන් වලට ගියාම නිතර සෙනග යනවා එනවා. ඉතින් අපිට ලොකු ප්‍රයත්නයක් කරන්න වෙනවා. ඔය දානෙ දෙන්න ඉන්න බලන් දෙන කට්ටියකින් භාවනා කරන අයට විවේකී දෙන්න. ඒගොල්ලෝ සෝද කතාවල් වල පෙන්න වෙනවා. කලාතුරකින් අරන්නේට එන්නේ කට්ටිය කතා කරනවා. භාවනා කරන කට්ටිය සුදු වෙනගෙන උතුරු සල්ුවක් තිබුණොත් අරගොල්ලෝ ඒගොල්ලන්ට කරු කරලා පැත්තකට දෙනවා. එතකොට එයාට කියන්නත් පුළුවන් කෙටියෙන් උත්තර දීලා මම සිල් අරගෙන ඉන්නේ කියලා වෙන් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියලා තියෙනවා එහෙදිත් කරන්නයි කියලා. ඒක තමයි ඇත්තටම අදහස. ඉතින් ඒක නිසා සලුවේ සිල් නැහැ. නමුත් ඒක ලාංඡනයක්. දැන් භික්ෂුවක් අපි අඳුරගන්නේ ඒ භික්ෂුන් වහන්සේ අඳින සිවුරෙන් එකට කියනවා ලිංගය කියලා ලකුණ කියලා. ඉතින් මේ වගේ උතුරු සළුව තමයි අටසිල් සමාදන් වෙච්චාම තියෙන ලිංගය. එහෙම නැත්නම් ලකුණ එක දස සිල් වලටත් තියෙනවා. හැබැයි ලංකාවේදී අපි ගිහිව දස සිල් සමාදන් කරන්නේ මීටර වගේ තැන්වල පැවිදි අපේක්ෂණ ආයත විතරයි. ඉතින් අපි ඒක නිසා ඔය සුදු අන්දලා ටික දවසක් බලලා පැවිදි වෙන්න ඉල්ලීමක් කරුවාට පස්සේ යාට මේ පාට ගුරු වන්දනවා. රතු පාටින් අඳනවා සූට් එකක්. එතකොට ඒ කියන්නේ එයා පැවිද්දට සූදානම් කරනවා කියලා. තව පැවිද්ද දීලා නැහැ. සාමාන්‍ය ආදම ගුරු වන්දනවා. ගුරු පාට. ඊට පස්සේ සාමනීර කරනවා. ඉතින් අර ආමියකේ තියෙන තරු ගහන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. ඔක්කොම ඔය සෙල්ලම් කටන් ගන්න තියෙන බුද්ධ ආගම. බුදු ජානක තමයි ඉස්සල්ලාම මෙවුවා ඒ පටලවිල්ලක් ඇති නොවන විදිහට රෙද්දෙන්ම පේනවා එයා කතා කරන්න කැමති නෑ. එයා වැඩි වචන කැමති නෑ. ඒ නිසා එයාට ඒක ඇඳගෙන ඉන්නකොට කැමති කෙනාට ප්‍රශ්නයට උත්තර දෙන්න පුළුවන්. කියන්නම් මම සිල් අරගෙන ඉන්නේ. අහවල තැන්න ගිහලා ගන්න මට මෙච්චර. ඉතින් ඒක මේ වගේ රටවල් වල එනකොට ඒක හරිය අමුතරයි. මොකද ඇඳුම කියන්නේ මොස්චරයක් විතරනේ මේ රටවල් වල. නැත්තම් කාම ගැහැීමක් විතරනේ. ඒ වෙනකොට අර සුදු බාපණයක් දාපුවාම ප්‍රශ්න ඇති වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට කියන්න පුළුවන් යුද්ධයට යනකොට දෙන පලියක් වගේ කියලා. කඩුවෙන් විතරක් ෆයිට් කරන්න පුළුවන්. හැබැයි පලියක් තියෙනවා නම් කඩුවයි පලියයි දෙක එකට තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඒක Tamanට මම සිල් අරගෙන ඉන්නේ. ඒ නිසා මම මිනිස්සෙක් තමයි. නමුත් මේ වෙලාවේ උපෝසතයක් සමාදන් වෙලා ඉන්නේ කියලා කියන්න කරන ඉංගියක්. ඒක ඕනෙම ආගමක ඒ ආගමක පූජ්‍ය පක්ෂේ පූජක පක්ෂේ අඳිනවා. ඊට පස්සේ ඒකට කිට්ටු කරගෙන ආයෙත් වගේ ලකුණකින් තමයි දැනුම් දෙන්නේ. එයා ආගමික වතක් පුරන කෙනෙක් කියලා. ඉතින් එච්චරයි ඔකේ තියෙන ඉන්හාට වෙන මොනවාක්වත් ඕක ඇද්දා කියලා පිළිහිද්ද වෙන්නේවත්. සීලේ මේ රෙද්දේ සීල් තියනවත් නෙවෙයි. ඒ නිසා තමයි අවශ්‍ය නම් ඒක පැලඳ ගන්න පුළුවන්. නමුත් ඒක නොපැලඳ ගත්තයි කියලා තමන්ට සීලයක් සමාදන් කරලා ආරක්ෂා කරන්න කිසිම බාධාවක් නැහැ. අපි හිතුවත් උදාහරණයක් වශයෙන් හොඳටම තරුණ වයසේ ඉන්න ඊලන්දාරයෙකුට හෝ ළමිෂයෙකුට තමන් සීල් රකින්න බව පෙන්වන්න කියා පාන්න ඕනේ නැත්තම් තමන් සීල් රකින්න ඒ කවුරුත් අඟවන්න ඕනේ නැත්තම් එයාට පුළුවන් සාමාන්‍ය අධිමෙන් ඉන්න ඉනසකල් එකට විතරක් කියනවා මම සීල් අරගෙන ඉන්නේ මම මේ මේ සීල්පද රකින්නවා නමුත් සාමාන්‍ය අධිමෙන් ඉඳගෙන ඉන්නවා ඉතින් ඒ ටික ඉතින් ඒ සාමාන්‍ය බුද්ධිය සාමාන්‍ය ඇයි සිල් රැකක් අඳින කියනකොට කියන තියෙන එක අටසිල් සමාදන් හෝ ඊට ඉහළින් සමාදන් වෙච්ච ආකාරය තමයි සාමාන්‍ය සුදු රෙද්ද සුදු උතුරු සලුව අටසිල් දසසිල් වලට තමයි ලංකාවේ පාවිච්චි කරන්නේ. ඒක තායිලන්තෙත් ওই විදිහටම පාවිච්චි කරනවා. බුරුමේ පාවිච්චි කරන්නේ දුඹුරු පාට එකක්. එහෙම නැත්නම් රෝස පාට එකක්. මොකකින් හරි උතුරු සලුව පාවිච්චි කරනවා. ඒකම තමයි ඔය මේ බාපණේ කියලා එකක් හදාගෙන තියෙනවා අපි දේශපාලනඥයෝ. මේම දාන්නේ ඒත් ওই බාපණේම තමයි. ඒක අත යටින් ගන්න වෙනකොට කෙලින් දානවා. බුරුමි ගියොත් දකින්න පුළුවන් වෙයි. ඒ හැම කාන්තාවක්ම එහෙම රෙදි කැල්ලක් දාගෙන ඉන්නවා. ඒකේ ඒගොල්ලන්ගේ ජාතික ඇඳුමකට කොටස්කාරයක් වෙලා තියෙනවා. නිකන් ෂෝල් එකක් අපි කියන මෆ්ලර් එකක් වගේ එකක් කරේ දාගෙන ඉනවා. ඒක වඳිනකොට පත්කඩේට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් පන්සලට යනකොට බාපණයක් වගේ පාවිච්චි කරනවා. හැබැයි මට හිතෙන්නේ මූලාශ්‍රයේ මේ උතුරු සළුවේ පටන් ගන්න එකක් කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව ආරම්භයේදීම මගේ හිස කැක්කුමක් ඇති වෙයි. අරමුණින් වහා ඉවත්ව ඉලූෂන්ස් පෙනෙන්නට පටන් ගනී. වහා ඇස් ඇර පළමු තත්වයට එනම් ආරම්භයට නැවත පැමිණි විට ඒ තත්වයෙන් ඉවත් වෙයි. භාවනාව දිගටම කරගෙන යන්නට නොහැකි ඇයි? මේක ඇත්තටම භාවනාවක් තමයි. මේ කියන තමයි දන්න දැන් භාවනාව ඵලයක් ලැබිලා තියෙනවා. හැබැයි ඒක හිත පිළිගන්න ලෑස්ති නැහැ. හිත ඒක ආතතියක් කරගෙන තියෙනවා. හිත ඒක වේශක් බාඩපත් කරගෙන තියෙනවා. ඉතින් හොඳටම තමයි තේරෙනවා මේ අරමුණට හිත දැමුවොත් විතරයි මේක තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපේ හිත පව් වලට කැමති කුසලයට කැමති නැහැ. ඒක ස්වභාවයි. අරමුණ කියලා කියන්නේ කෙලෙස් නැති තැන. එතන ගියාට පස්සේ කුඩල්ල කොට උඩ තිබ්බා වගේ. මාළුවෙක් කොට දැම්මා වගේ. පණුවෙක් දෙකට කැපුවා වගේ. එයා කැමති නැහැ. එයාට ඕනේ අතන මෙතන පැන පැන දුව දුව ඉන්න. ඒක හොඳ ලකුණක්. බුදුහාමුදුර වැඩ ඉන්නවා ධර්ම වැඩ කරනවා. හැබැයි මගේ හිත කැමති නැහැ. නමුත් මේකට උත්තරයක් ඕන. ලේෂි පුත්‍රය තමයි මං ඉඳ ගන්නකොට කිව්වේ ආනාපානෙට දාන්න එපා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න ඉඳගෙන ඉන්න පහසුවක් වාඩි වෙලා මේ පහසුවකට ඉන්නේ කිව්වොත් ඉසේකක්ම කෙන්න විදියක් නැහැනේ. ඊරෙද්ද මිල් බවගේ ඇඹරෙන්න විදියක් නැහැනේ. ඉතින් අර ඒ පළවෙනිම මූලික පියවර ඉක්මවලා ගිහිල්ලා එහා පැත්තෙන් අත දාන්න ගියොත් ආනාපානෙට ওই ප්‍රශ්න එනවා. ඒ මොකද ඉක්මනට ප්‍රතිඵල ගන්න වගේ තියෙන තද ආතතිය ඒ වුණත් වැඩ කරලා තියෙනවා. වැඩ කරලා තියෙන කියන්නේ මේ ඉසේකක්මක් එනවා. උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි වාඩි වෙලා තමන් බලන්න ආනාපානේ වගේ ක්‍රියාවලියකට හිත දාන්න නැතුව මම වෙමි මම ඉන්නවා මම හිඳිනවා නැත්නම් ඔය කියන භවය කියලා ඉන්න බව ඉන්න ස්වභාවයට හිත දාලා බලන ඔය ප්‍රශ්න වෙනවා කියලා එක දෙක ওই සිගක් ඔබ දරන්න පුළුවන් ඒක 100ට 100ක් ස්ථිරයි ඔය සිගක්ම ආව ගමන් හිතා ගන්න සතිය දැන් පිහිටියා උන ලකුණ ආවා මේකට හිත ප්‍රතික්‍රියා කරනවා ඇත්ත. නමුත් මේක දරන්න පුළුවන්. ඒ නිසා මේ ඉසිකක්කම ආනාපානට වඩා හොඳ අරමුණක් කරගත හැකියි. ඒක සර්වඥාන්සේ කෙලින්ම සඳහන් කරලා තියෙනවා මේක මහණෙනි මේක දරතයක්. මේක පීරි ගෑමක් වගේ ඔබට දැනෙයි. දුකක් තමයි. හැබැයි මේක ප්‍රමෝදයට ගන්නවා. මොකද මේක සති සම්පජඤ්ඤය පිහිටි බවට ලකුණක්. ඒකට අතරමැදි වෙලා අටුවාචාරින් වහන්සලා කියනවා මෙහෙම දැනෙන ගතියනවා ඒක කවදාකවත් නොදැරිය හැකි මට්ටමට යන්නේ නැහැ කියලා. අර බයට දකින්නකොටම අපි පණින්න හැදුවට මේක දරාගෙන ඉන්න පුළුවන්. ඒක දරනවනම් මේක සතිය පිටීමේ ලකුණක් විදිහට ඊස එකක් කොම වර්තමානම එකක්. ඇතුලේ එකක්. මෙතන තියෙන එකක්. ඒ නිසා මම දැන් මෙතන කියන්නේ හොඳම සාක්ෂිය ඊස එකක්. අනිත් දවසේ වාඩි වෙනකොට කියන්නේ ඊස එකක් උන්ට එන්නේ කියලා. එන්නේ එදාට එනව දකින්නට පණින්න ගියොත් තමයි අර බල්ලේ කමන්න එනකොට දුවන්න ගත්තොත් එළවෙලව කනවා නැතුල කණ්ඩාරින්ද කන්නේත් නැහැ කෑවත් ඔච්චර ඔය බල්ලෙක් කෑවට ඔච්චර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එනිසා මේක භාවනාව හරිය ලකුණක් වඩ තේරුම් ගන්න කටයුතු කරන එක දෙක උපදේශ පිළිපැදල නැතිකමට අනකොට ඔක්කක් කියලා හිතා ගන්න. ඉස්ලාම ඉඳගෙන ඉන්න එකට හිත දාලා පටන් අරගත්තා නම් ওই ප්‍රශ්නේ ওই විදියට බරපතල වෙන්නේ නැහැ. ඒ නිසා මේකම ඉස්සරහට වැඩ කරගෙන යන්න. ඒක පසුබාහන කාරණාවක් නෙවෙයි. ඉස්සරහට යන සුබ ලක් මංගල ලක්ෂණයක් කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වඩමින් හුස්ම දෙස බලා සිටන විට එයත් පෙනිපෙනී තිබියදීම සිරුරේ තැන් තැන් වලින් කිසිවක් නලියමින් යන්නාසේ දැනෙන්නේ ඇයි? එවිට ආනාපාන සතියටම සිත යොමු කළද යොමු කළ යුතුයද? එසේ නැතිනම් ඒ බිනි බිදී යනවාසේ දැනෙන දෙයට සිත යොමු කළ යුතුයද පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔය ඉස්සෙල්ලා ප්‍රශ්නම තමයි ආයෙ වර්ණා ගන්න. ඉස්සෙල්ලා ප්‍රශ්නේ ඉෂ එකක් මොකක් විදිහට මේක සැලකුවා. නැත්නම් ඒක කමක් නැහැ කියලා බලන්න ගියොත් ඒ ආශ්වාස ප්‍රශ්වාස කරන තැන අපි තුනාසිකාග්‍රේ කියලා නැත්නම් උඩුතල කියලා ඒක බලන ඉනොට වෙනවා ශරීරයේ අනිත්‍යංග වලම සංවේදනය වෙනවා. සමහරට ඒක ඉෂ එකක්ම කරදරයක් ලෙඩක්. සමහරට පුපුරු ගන්නවා වගේ. සමහරලාවට මසාජ් කරනවා වගේ. සමහරලාට මේ වැස්සක් පැහැලා ඇඟ දිගේ වතුර ගලාන යනවා වගේ කූඹිනලිය යනවා වගේ එනතම් මස්ල් ඩාන්ස් මස් පිටු නටන වගේ පේනවා. ඉතින් එතකොට Taman දන්නවා මේ මම හිත යොමු කරලා තියෙන්නේ මේ හුස්ම ප්‍රවාහය ඇවිල්ලා වදින නාසිකාග්‍රහ උඩු තුල. ඒකත් ඇඟ ඇතුලේ වැඩපිළිවෙලක්. ඒකට අවධානය යනකොට ඒක වටේ තියෙනවත් පේනවා. ඒකට සමානට හිත ප්‍රතික්‍රියා කරන ඒ නැත්නම් මේක හොඳ දෙයක් කියලා ගන්නවා. ඒ දෙකම වෙනුවට ඔව්. අපි හිතේ ඒක ප්‍රතික්‍රියා කරන හදනවනම් ඒ නැත්නම් මේ ආනපනතියදී මේක හිතන්නේ හදනවනම් තේරුම් අරගන්න මේ දෙකට තියෙන උත්තරේ තමයි ඒක සුභ වේවා අසුභ වේවා මනාප වේවා අමනාප වේවා තමන්ගේ හැකියාව බලන්න ඕනේ මූල කර්මස්ථානත් එක්ක ඉන්න. නැත්නම් ආනපනත් එක්ක ඉන්න. ඉන්නකොට ඕක හරහා යන්න පුළුවන්. නැත්නම් ඕක වටේ දෙපැත්තට කරකිලා තමයි පාරින් පිටපන්නනවා. පහසුවට පෙන්නුවත් පිටපන්නනවා අපහසුට පෙන්වත් පිටපන්නනවා ආනපන දිගේ යන්න මේක පැහැදිලිම කියතයි. නමුත් ඕනේ නම් එහෙම නැත්නම් කවුරු හරි කැමැති නම් ආර්ය පරිශ්‍රණය කරන්න තමන්ට සැකයක් නැත්තම් මේ ආනපාන බලනකොට කොහොමද හිරක්මක් වෙනවා එහෙනම් තමයි මේ මූණේ මස් පිටු නටනවා එහෙම නැත්නම් ඇගේ නටනවා කියලා ඒක බැලුවත් කමන්නේ ආනපාන බැලුවත් කමන්නේ සැක නැත්තම් ඒක තමයි ඉදිරියට යන දේ ඉක්මනටම යන දේ නකමයි අපි සෙල්ලක්කාරම. අපි මේ භාවනාවේ ප්‍රතිඵල ලැබෙලා තියෙන මේක තමයි අපේ ප්‍රධාන අස්තන්න මේක අතුරු අස්තන්න. මේක ප්‍රධාන ඵලය මේක අතුරු ඵලය. දෙකම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රධාන ඵලයෙන් තමයි වැඩිපුර ලාභ ලැබෙන්නේ. ඒ නිසා ප්‍රශ්න තියෙනවනම් සැක තියෙනවනම් සෙනග මදි නම් අර්ථ නෙලා ගන්න කවුරුත් නැත්නම් ප්‍රධාන ඵලයෙන් නෙලා ගන්න. නමුත් Tamanට මේක හිතෙනවනම් ප්‍රශ්න නැහැ මට මේ දෙකම බලන්න පුළුවන් කියලා ලස්සන වැඩක් වෙයි. ඒ වගේ මේ සෙල්ලක්කාර විදිහට බලන කෙනාට වර එක ආනාපානේ මූණ ඉස්සරහින් තියේදී පිටිපස්සෙන් නලියනවා පේනවා. වර එක නලියනවා ඉස්සරහින් තියේදී ආනාපාන පිටිපස්සෙන් පේනවා. ඒක දකින්නට තේරෙන පටන් අර ගන්නවා මේක දැන් අර තනිතිරේ පෙන්නපු එක සයිඩ් බයි සයිඩ් තිබුණ එක 3D වෙන්න ගන්නවා. 3D වුණාට පස්සේ සර්වඥාන්සේ සඳහන් කරනවා ඔබට පෙනේ ආනාපානේ බලන ඉන්නකොට দූරේ සන්තිකේ කියලා වෙනසක්. වර එක ආනාපානෙ ළඟ හිටී. වර එක ආනාපානෙ දුරට යයි. ඉතින් මේ দূරේ සන්තික කියන නැත ළඟ දුර කියන මේ වෙනස ඇති වෙන්න වෙන එකක් එක්ක උරුට්ටුවක් තියෙන්න බෑ ගැටුමක් තියෙන්න බෑ. ඒ ගැටුමට අවිල තියෙන වේදනාවක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, හිතවිල්ලක්. ඉතින් තමයි තේරෙනවා නම් සියල්ල පවතින්නේ පාලනයක් යටතේ. මට මේක කිසි සැකයක් නැහැ. මේක භාවනාවේ මාපු එකක් කියලා. ඉතින් බලසයික මේ නලියන කම්පන චංචල ගති නැත්නම් අරකේ විශේෂයක්ම ළඟ තියෙනවා ආනපාන පිටිපස්ස. ඉතින් ආනපාන ළඟ තියෙදි මේක පිටිපස්සේ. සමහරට ශබ්ද එනවා. ඔය විදිහට ශබ්ද හරහා බලන්න පුළුවන්. හිතවිලි එනවා. අපිට ඕන නම් හිතවිලිත් එක්ක නඩු කියාගෙන රණ්ඩු කරගෙන ඇයි මං යනකොට ආවේ කියලා ප්‍රශ්න කරන්න ඕනේ. එහෙම නැත්නම් හිතවිලි තිබිච්චයි. හිතවිලි හරහා ආනපාන බලන්න පුළුවන්. දැන් ආනපාන හරහා හිතවිලි බලන්න පුළුවන්. ඒක ටිකක් සෙල්ලක්කාර වැඩක්. ඒක අර මූලික සතිය පිහිටුවගෙන මූලික ආනාපානයත් එක්ක යාළු වුණාට පස්සේ කරන විචිත්‍ර වැඩක් අතුයිටි විහිදී යෑමක් ඒකට අවිල නැත්තම් මම කියන්නේ සැක තියනවා කියලා සැක තියනවා නම් හොඳම වැඩේ මූල කර්මස්ථානේ සරණ යන එක තමයි කෞරණීය ස්වාමින් වහන්සේ මගේ භාවනාව අතරතුර ඊටමත් සියුම් ලෙස ආස්වාස ප්‍රස්වාස දැනෙන අවස්ථාවේදී වරහන් ඇතුලේ අතරින් පතර නොදැනී තිබෙන පරාසද ඇත. මගේ හෘද ස්පන්දනයේ ඇඟුරු තුඩු වල ලේ ගමනාගමනයේද කුඩාවට පටන්ගෙන විහිදී යන ඊතා දුබල ආලෝකයක්ද ඒ ආලෝකයේ මැදින් නැවත අන්ධකාරයේද ඒ තුල නැවත ආලෝකයේද වශයෙන් විහිදී යෑමක්ද පෙනේ. විතක මේ සියල්ල එක විටම පවතී. මේ අවස්ථාවේදී මා කළ යුද්ධයේ කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා එය අයුරින්ම ඉටු වේවා. මේකේදී ඇත්තට යෝගාවචරයට අවස්ථාවක් දෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියන්නේ යෝගාවචරය තියෙන ඕක උපදේ බලන එක විතරයි. එහෙම නැත්නම් we have no choice. ඕක ආවට පස්සේ බලන එක විතරයි තියෙන්නේ. හැබැයි යෝගාවචරයට මේකේ අතිරේක ලාභයක් ගන්න පුළුවන් නැත්නම් මේකේ වශීභාවයක් ලබා ගන්න පුළුවන් පුරුදුවක් ගන්න පුළුවන් මෙතෙන්ද එන්නේ ඉස්සෙල්ලා ආනපාන gediy වශයෙන් පෙනුනා. දැන් එන්නේ එන්නේ ඒක අස්සෙන් හිස්තම් පේනවා. එහෙම නැත්නම් එහිදල් පේනවා. අරකෙම සතිය අකණ්ඩ භාවයේ ආවනම් තමයි තේරෙයි මේක මේ අහම්බයක් පාර යනකොට කලකත් පය හැප්පිලා වැටිලක් නෙමෙයි ප්‍රතිපදාවෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒක ඉස්සල් ජවනිකාව දැන් මේ ජවනිකාව මේක දිහා බලාන ඉන්න පුළුවන්. හැබැයි බලාන ඉන්නකොට අර gediy වශයෙන් ආනාපාන පෙන්වනකොට මෙතෙන්දි ටිකක් සැකයක් එනවා. මේක මේ භාවනා ඉදිරියද්ද පස්සද්ද සතිය මලකඩ කාලාද අරමුණ මලකඩ කාලාද සමාධිය මලකඩ කාලාද කියලා. ඒකයි මේ ප්‍රශ්න නගන්න හේතුව. හැබැයි ඇත්ත වශයෙන්ම යෝගාවචරයට වෙලා කරන්න දෙයක් ඇත්තේ නැහැ. එකයි තියෙන්නේ ආපු පාර ට්‍රේස් කරගෙන එනවනම් ඉතිහාසය බලාගෙන එනවනම් මේක දිහා ගියාට පස්සේ ඔක තවදුරටත් ඕක විසීම තහවුරු කරනවා. මේක උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි පරණ ප්‍රොජෙක්ටර් එක දාලා කාටුන් චිත්‍රපටයක් බලාගෙන යද්දී ප්‍රොජෙක්ටර් එක කැරකෙන වේගය අඩු වෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ කියලා හිතන්න. තිරේ තහඩුවක් වෙනවා ආය කළු පාට වෙනවා ආයෙත් සුපත් තහඩුවක් වෙනවා ආය කළු පාට වෙනවා අර ගානට කැරකෙන්නේ නැහැ කැරකෙන්නේ නැත්නම් ඇනිමේෂන් වෙන්නේ නැහැ උගලේ දඟලන්නේ නැහැ තහඩුවක් වෙනවා ඊට පස්සේ හැල හැප්පිලක් යනවා අන්ධකාරයක් ඇත්තටම අර විනාඩියට 1500 වාරේ කැරකෙනකොට තිරේ කළු පාටක් අපිට පේන්නේ දිගටම ආලෝක තිරයක් පේන රිදී තිරයක් නම ප්‍රොජෙක්ට් එක පරණ එකක් වෙලා කැරකෙන වේගය අඩු වුණොත් චරචරස් චරචරස් ගාලා අර කාටුන් වල ඇනිමේෂන් එක සතෙක් නටනවා ඒක තියක් නැති වෙනවා. වරින් වර මේ තිරේ අඳුරු පැති යටිපහුව වෙලා තියෙන බව පේනවා. ඇත්තටම කියනවා නම් 1500ට වේගේ කැරකෙනකොට හරි ගන්නට යනකොටත් අන්ධකාරය තියෙනවා පේන්නේ නැහැ. අපේ ඇහි තියෙනවා මේ දෘෂ්ටි පැවැත්ම කියලා එකක්. ඒ නිසා කළු පාටෙන් සුදු පාටට ආලෝකයෙන් අන්ධකාරයට ගියාම අර අන්ධකාර ගතිය යට කරන ආලෝකයේම දිගට පේන්නේ. ඒක හරහා තමයි ප්‍රොජෙක්ටර් එක හදලා තියෙන්නේ අන්නේ මූල ධර්මය මත. ඒ නිසා ප්‍රොජෙක්ටර් එක ගලවලා බලනද ඒකේ 150ක් අන්ධකාර දෙනවා 150ක් ආලෝකයේ තියෙන්නේ. නමුත් චිත්‍රපට ශාලාවට ගිහිල්ලා එනකොට අපිට අන්ධකාරය ඉන්නවා පේන්නේ නැහැ ඒක පේන්න නම් ප්‍රොජෙක්ටර් එක බලලා ප්‍රොජෙක්ටර් එක මෙකැනිසම් එක බලලා ඒ අනුව කියලා චිත්‍රපටය බලන්නේ නැතුව මේ කොහොමද මට මේක වෙන්නේ කියලා බැලුවොත් පේන්න පටන් ගන්නවා තිරේ මේ ආලෝකයකට පස්සේ අන්ධකාරය ආලෝකයට පස්සේ අන්ධකාරය ගේම අපේ හිත බලන්නේ ආලෝකය විතරයි අන්ධකාරය වෙන්නේ ඒ හරහා කතාව ශෝකාන්ධකාරය දුක්ඛාන්ධකාරයම වෙනවා මොකද මේ හැම දෙකක් අතරම අන්ධකාර ගතිය පේන්න තියෙනවා කියනකොට අපිට ප්‍රොජෙක්ටර් එකේ ක්‍රියාකාරකම් පේනවා මිසක බලන්නේ ශෝකාන්තයක්ද දුක්ඛාන්තයක්ද නැති වෙනවා ඉතින් මේ පරස මේ වෙනස ඇති කරන්න තමයි සර්වචනන්සට ඕනේ. මේකට කියනවා thin slicing of time කියලා. කාලය කුට්ටි කුට්ටි කපන්නේ. තාම තුනි පතුරට පතුරු ගන්නවා. පතුරු ගන්න බේනවා මේ ආලෝක පතුරු සහ අන්ධකාර පතුරු තිබුණොත් අපේ හිත දකින්නේ ආලෝක පතුරු ටික විතරයි. එහෙනම් අපි අන්ධකාරයට බයයි. අන්ධකාරය අපේ අනන්‍යතාවය නැති කරනවා. අන්ධකාරය අපි දකින්නේ මේ නොදැකිය යුක්තක් කියලා. ඉතින් ඒ නිසා මේ දෙක කලවම් කරලා දුන්නාම ඔය දිලිසෙන පැත්ත අල්ලනවා. භාවනා කරනකොට මේක තුනීවට මේ භාවනාවේදී යනකොට වෙන්නේ සතිය දිනුනකොට වෙන්නේ ගැම්ම කනකොට වෙන්නේ මේ වැඩ ඉතාලම තුනී තුනී පතරට කැපෙනකොට පේනවා. ආස්වාද ප්‍රසවාස කියලා එක දිගට නූලක් දිගට ඇදගෙන යනවා වගේ වෙන්නේ නැහැ. ආස්වාසේ බිඳුවටම නතරලා තමයි ප්‍රසවාසය පටන් ගන්නේ. ප්‍රසවාසයේ බිඳුවටම නතරලා තමයි ආස්වාසය පටන් ගන්න. නමුත් ඒ අර ප්‍රශ්වාසය ගෙවෙන තැන හෝ ආශ්වාසය ගෙවෙන තැන බුද්ධම බීජිකාවක් තියෙනවා. දකින්න කැමැතිම නැහැ. අපි කන්දෙන් කන්දට පැනගෙන ගියාට බැස්මක් නැගලා ගිහිල්ලා ආය නැගමක් වෙන බව පේන්නේ. ඉතින් ඒක නිසා සර්වචනහන්සේ අපට මෙමීට මීට කියනවා දාන්න ක්‍රමයට අරමුණ අරමුණ සතිය වඩාන වඩාන යන්න කියලා. වඩාන ගියාට පස්සේ පේන්න පටන් ගන්නවා මේ පතුරු රාශියක් එකතු කරලා හදපු තලයක් මිස ඒකාකාර තලයක් මේකේ නෑ. හරියට මේ ඇඟිලි එකතු කරපුවාම යායට පෙනුනට වින් කරපුවාම අතරමැද හැමතැනම හිතක් තියෙනවා වගේ. නැත්නම් මේ පොළව හදපු ගමන්ම මේක තනි ලෑල්ලට තියෙනවානේ. කව් වෙනකොට විඩව් වෙනවානේ. විඩව් වුණාට පස්සේ අතු ගාගෙන යනකොට දුවිලි බහිනවනේ ඇතුළට. දුවිලි නැතිලා අතු ගාවත් අරකේ දුවිලි දානවනේ. ආන්නේ වගේ තමයි සතිය වැඩෙනකොට මේ ඝන සංඥාව කියන එක මිනිබ්බෝග වෙනවා. කෘත්‍ය ගණය ආරම්මන ගණය වශයෙන් තියෙන එක වෙන් කරලා පේනවා එතකොට ඇති හැටි පේන්න පටන් ගන්න වෙලාව. නමුත් අපේ හිත ඒක නොදකින්න පතන් කියාගෙන ඉන්නේ. ඒක දකින්නකොට කැමති නැහැ. ඒකට බයයි. ඒක අපිට පේන්නේ අර ඒකාකාර ගලනේ නැහැ. කැඩිච්ච ප්‍රොජෙක්ටර් එකට දාලා පිටපටියක් බලනවා වගේ. එහෙම නැත්නම් කියනවනම් ටීවී එක හරියට ફોකස් වෙලා නැති උනට ඩොට්ස් වෙන වෙලාවක් තියෙනවා. ඔය ඩොට්ස් වලින් තමයි ඔක්කොම සෝකාන්ත දුක්ඛාන්තම වෙන්නේ. අපි මේ දුක්ඛාන්ත සෝකාන්ත දාගන්න කැමති වුණාට ඩොට්ස් වලට කැමති නැහැ. ඩොට්ස් ටික අය කොක වහලා දානවා. එහෙම නැත්නම් අපි කියනවා කාට හරි දරුවට අනියම් ලෝක හදලා දාපන් මොකක් හරි වෙලයි කියලා. ඉතින් බුදුහාමුදුරෝ ඔය සෝකාන්ත දුක්ඛාන්ත අතරින් ඩොට්ස් එක පෙන්නනවා. ඔන්න ඕකෙන් තමයි ඔය ගාන පිරිමි හැදෙන්නේ. ඔකදී අපට බලන් හිටපන්කෝ. එදාට එක්ක ටෙලිවිෂන් වල පොලේ ගහනවා. එහෙ නැත්නම් නඩු කියනවා. එතන වෙන ටෙලිවිෂන් එකක් ගෙන්න ගන්න. මොකද අපිට ඕනේ රාගයේ ද්වේෂයේ විතරයි. ඒ රාගයේ ද්වේෂයේ මැවෙන්න මේ කළු පාට සුදු පාට නැත්නම් වර්ණ තිත්තිකින් කියලා දැනගත්තාම අපිට නිකන් මොකදෝ මොකදෝ ආවේ. ඉතින් බුදු ජානත හිමීට මෙට ගෙනියලා පෙන්නනවා. මේ ආස්වාද ප්‍රසවාස ජීවනයේ නැත්නම් අපේ පණ එක දිගට යායට තියෙනවා කිව්වට හැම චිත්තක්ෂණයම මෙරි මෙරි උපදින්නේ කියලා. ඒකට හරි බයයි. මං හිතන්නේ ඒ වුණත් ඈහෙන කට්ටිය පිටිත් නූල් ගැට ගහගනිවි හැම මොහොතෙම මරණ බව දන්නවා ඒගොල්ලෝ හිතන්නේ මේ මේ ඉපදිච්ච එක දිගට යායට අරගෙන යනවා කියලා. ඒක බුදු දහමත් එහෙමත් පිළිගන්න. ඒකල කියනවා හොඳට සතිය වඩන්න. සතිය වඩනකොට ඔක්කොම තට්ටු පුට්ටු වලින් හදපු දෙයක් මිසක් ඒක යායට නැති බව පෙන්වන්න හදන වෙලාව. ඉතින් ඒ නිසා ඒක පේන වෙලාවට බලන්න මේ ඉස්සලා හොඳට gediya piten තිබුණ එක ඝණය තමයි මේ ඉන්දෙන් දෙන් දෙන් හොද්දල් වේගන යන්නේ මෙතෙන්දි සැක කරන්නේ මොකටද මායයා අපි නැවතත් අතෙන්ද ගෙනියලා දාලා මේකට යන්න එපා මේක සතිය හොඳ නැහැ සමාධිය හොඳ නැහැ ඔය මොකක් හරි අවුලක් තියෙන කියලා සැකය හරහා නැත්නම් විමසන්න ඕන කියලා සමාරෝකට හිතනවා නේ ආපහු ගෙනියලා දානවා අර gediya piten දකින්න වෙලාව එතකොට අපි නොදැනුවත්වම මේකට අපි බීචිකාවක් ඇති කර ගන්නවා නමුත් ප්‍රශ්න ඇහුවත් නැතත් දිගට භාවනා කරලා බලන්න කවදා හරි ඔක පිළිගන්න. පිළිගත්ත දවසට පේන්න පටන් ගන්නවා මේ යායට පේන්න තිබුණාට වතුර එකතු කරලා හදපේවක් එතකොට කියන්නේ ඒක ආශ්වාසයක් ඇතුලේ ආශ්වාස 1000ක් හමාරක් තියෙනවා වගේ. ප්‍රශ්වාසයක් කරා ප්‍රශ්වාස 1000ක් හමාරක් තියෙනවා වගේ එක ක්‍රියාවක් කියලා දෙයක් ලෝකේ නැහැ ක්‍රියාවලියක්. රාශියක් එකතු වෙලා හැදලා තියෙන කියන මේ රාශි සංඥාව නැත්නම් ඝන සංඥාව රාශි සංඥාව බවට පත් වෙනකොට එන එක. ඒ නිසා මේක භාවනා පැත්තෙන් බලනකොට හොඳ දියුණුවක්. නමුත් මෙතෙන් දින සැකය මාරපාක්ෂිකයි කෙලෙසයක්. ඒක නැති කරන්න අපි මේ කතා කරන්නේ. ඒ නිසා මේ දැනුමින් ඉස්සරහට යන්න එතකොට ඔය ප්‍රශ්නේ ඉබේම විසඳෙනවා. Honorable Tero, can you please elaborate on observation versus noting? How should noting be used by beginners to meditation. The observation is the broad uh, function. If the mind is not happy with that object, if the mind not adverting to that object, you can just note it uh, or label it or call by name. And then uh, the attention, diversification into that particular object can happen. Uh, example given is when we were school children and attending to the, uh, the day's work, at the end of the first period, the class teacher come to the close, uh, class and in the attendance. Then call by one by one. And when and where you call, that particular person has to raise the hand and say, yes, I am present. For oh, all the present mark and absence mark, so teacher knows if one is raising hand for others' name, class teacher knows. So therefore class teacher has no misunderstanding, misproportion as far as the particular person is raising the hand. This is exactly way what is happening in the parliament also. If you are giving the vote, you have to raise the hand. So physically you are being counted. So that means no misrepresentation can happen. Therefore this labeling is called salakkana සලකුණු කරනවා in සිංහල ඕ මානසිකාර ඕ මෙනෙහි කරනවා ඕ ලේබලින් it is called calling by name or sometimes called uddesha remember when the, the Mahinda Midu Maharatan Vase come to the Sri Lanka the king was with lot of people in hunting he called the king by name and the king got a, such a shock who the hell can call me by name? And he was shocked to see, and he found a monk. Then he told, he has heard little, the King Asoka is in India, and he is very famous, very powerful, and he is fostering sasana, and there are monks, he has never seen. And then communication started. If the, uh, the Mahinda is going to clap and say, hey, come. Who comes, who knows? The other soldier may come. Then communication won't. He called by name. By calling the name, you just surrender the person. Any CID person, any criminal investigation, you know how to surrender the person. You know what happened when the, the, the Vijayvira is being caught. He has a lot of camouflage and uh, Army record was to tackle his old girlfriend and comes to know what are the shapes and what are the way he is camouflaged. Ultimately, they got this identity card. And identity card photo and the present person is completely different now. Then the army went there and showed the identity card, collapse. He knows no way out. That is by just cornering, just labeling, just ordering. So if whenever defilement happens, if you call by name, that defilement surrender. If you have a chance, read the book Power of Mindfulness. Yeah, Venerable Jnanaponika, he says, in black magics, even in Sri Lanka, when different devils and yakkas and comes, the black magician is calling by name the particular yakka, then that yakka is surrendered. If he misspelled or misrecognized, he take the upper hand and destroy the, the back magician. So here he is just calling by name. By calling name, the yakka, he knows now I am recognized. Soon any defilement, if you directly recognize, that is the easiest way to surrender it. So here it is not only you are noting the defilements, you are noting the in-breath, out-breath. You are noting the sounds, pain, whatever it is happening, in order to advert the mind, in order to separate it out, there is a delimiting or uh, designation that particular person. You are being noted. You are being noted. That's it. So therefore, in the observation, it may be very general, you are looking at the whole tapestry. But when you are observing, sorry, noting, you are noting the particular point. And that Burmese master, he says, in our houses we have a lot of group photos. So one person, only our relatives, all the others are some of their uh, staff mates or whatever it may be. So whenever we are looking at the bill, the photo hanging in your wall, you are just looking at your relative. Background is immaterial, it is just the background. So that is why it is in your, hanging on your wall because that you are relative. So likewise, if you wish to know, if you focus into that, your contact with that particular object, it is kind of a surrender. So therefore, this is being maximum being used in Mahasi system. And one person writing a book on Samatha and Vipassana, he says, how the scientific world recognized Buddhist technique is because of this noting. Due to noting only, uh, you can delimit it. In the microbiology, the first and foremost discovery is separation one bacteria from the others. When one, one bacteria separated from the others, that scientist started in how many hours time that bacteria are going to multiply and then he developed the theory. Only delimiting one bacteria or only delimiting one germ, then you can write the history of that germ. If it is in a mix, you can just guess. So therefore, sharp understanding or sharpening of your understanding, either to object or any defilement, just call by name. If it is not surrendering, if it is not difficult to keep the eye with, view with, just by noting you can get it confronted. Then onward object is something different. The object we call under control. Uh, you master it by repetitive application. Anything, you know Indian mantras and other kind of thing, everything that is what they do. Same thing you are repeating again and again. You develop kind of a energy. Uh, likewise, this noting, uh, you can use it, but it is not uh, a must. It is, you can't say it is, you can't do away with that. Of course you can do, but it's a tool. Just to delimit that particular uh, object or the defilement. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස નિયમિત ආකාරයෙන් පාද තබමින් සක්මන කරගෙන යන විට අතරමඟදී වම සහ දකුණ යන සංඥාව නොදැනීම මාරු වන බව වැටහේ. පසුව කීප විටක් එම සංඥාව නියමාකාරයෙන් යොදවමින් සක්මන කරන විට එක දිගට මිනිත්තු 10ක් 15ක් පමණ හොඳින් සක්මන් භාවනාව කරගෙන යා හැක. මෙයින් ඉදිරියට සක්මන් භාවනාව වැඩි දියුණු කරගත හැක්කේ කෙසේදයි ගෞරවයෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේක හරිම උනන්දුයි. මේ මම වම කියලා නෝට් කරනකොට දකුණ තියන්න කියනකොට. Thank you. එහෙම වෙලාවක් නෑ ඕනෑවට අපි බොහොම උවණාවෙන් වම තියලා තියනකොට හොඳටම පේනවා දකුණ තියන. දකුණ තියලා කියනකොට මෙනෙකට වම කියන්නේ. එතකොට තියෙනවා සතියක් very powerful mindfulness එකක්. එතකොට තියෙන සතිය සාමාන්‍ය සතියනේ හොඳටම තේරෙනවා මේ කුරේ කෙවිලා වගේ භාගයට ගොනා යන්නේ අඩමාණයට කියලා. ඉතින් මේක වැරද්දක් නෑ. අපිට පයින් ඇවිදින්නවත් බෑ. එච්චරයි සිම්ප්ලි කියන දේ නිකන් පොළවේ පයින් ඇවිදින්නවත් බෑ අපි අර ෆීල්ඩ් එකේ මේ ෆීල්ඩ් එකේ ලොක්කෝ. ඒක හොඳටම තේරෙනවා යනකොට නිකන් වම දකුණ බලන්න බලපම් බලන්න බෑ. ඒ විතරක් නෙමෙයි අපිට හොඳටම පේනවා මම තිනුර දකුණ දකුණ කියනවා. ඒකට පුදුම බීතිකාවක් තියෙනවා. යකෝ මම මේ තරම්ම අය හතර දන්නේ නැති එකේද මට තාම පොළවේ ඇවිත් ගන්නත් බැරි එකද කියලා. ඉතින් බුදුහාමුදුරුවොත් එක්ක අපි ඉන්න තැන ඔය වෙන්නන්නේ. සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් පියුම් පිට හත් පියවරක් තිබ්බා. කිසි පටලවිලක් උනේ නැහැ. දැන් අපි පප්පලා හැම හැම සබ්ජෙක්ට් එකම අපි දැන් හරි ලොක්කෝ. නිකන් කියනවා නිරක් ගාලා කියලා ඉතින් ඵලයන් ඉරදිගේ කියලා යන්න බෑ. එහෙනම් ඒකේ වැදගත්ම කාරණා තමයි වම කියලා මෙනෙහි කරනකොට දකුණ යනකොට අපේ එන ෆෝබියා එක දකින්න. අපිට හීන දාඩි දාන හැටි බලන්න. අපිට අපි අපි මම කියන්නේ කවුද කියලා පේනකොට බුදුම බයක් ඇති වෙනවා. ඒක හැබැයි මම කියනවා සතියේ උත්කෘෂ්ඨ අවස්ථාවක් කියලා. ඒක හොඳට පුරුදු කරන්න පුළුවන්. ඒතර අපිට දරුවෙකුට කීයද හරි කෙලින් ඵලයයි යකෝ වම තියනට වම තියපන් කියන්න බෑ මොකද අපිටත් බෑනේ. එහෙම නැත්නම් අපි කියන්නේ මේ දරුවට මොනවා කිව්වත් කරන්න බෑනේ. දැන් කෙඩිටින් හරි මේ කරන්න ගියාම ගහනවා කලවට මෙතෙන්ට පට්ටක් ගාලා වම තියනට දකුණ තිබ්බොත්. එහෙනම් පිටිපස්සේ කරනවා වම තියනවා මෙයා දකුණ තියනවා දඩස් ගාලා වදිනවා. හැබැයි කමාන්ඩ් කරන එක නඩ කියන්නේ ගියාම යාටත් බෑ. මේකෙන් අපිට පේන්න පටන් ගන්නවා අපි ඕන මොන ශිල්පේ දැනගත්තත් මේ තාම සරල දෙයකට දාපු ගමන්. උගදෙනකොට මේ ඉස්ලාම් ප්‍රශ්න මම හිතන්නේ එහෙම යාවේ. හුස්ම ගන්නකොට ඉසේකක්ම නැහැ ආනාපාන සතිය කරනකොට ඉසේකක්ම වෙනවා. මේ වයි ජෝක් එකක් තියෙනවද කියලා බලන්න. දැන් අවුරුදු පුරා සංසාරේ පුරා හුස්ම ගත්ත කිසිම ඉසේකක්මක් නැහැ. දැන් මම ඉඳගෙන ආනාපාන කරනවා කිව්වහම මයිග්‍රේන් හෙඩේක් කන්සල්ටන්ස්ලා ඕනේ නෑ. ඒ කියන්නේ අපිට මොනම දෙයක්වත් මේ තාම සරල දෙයක් කරන්න බෑ. නිසා අපි ආයේ නිකන් දැන් ඉපදිච්ච හය අතර තේ නැති බබෙක් වෙන්න කියන බිග්ිනර්ස් මයින්ඩ් එක තියෙනවා. භාවනා කරනවා මේක අපිම සෙල්ලමට ගන්නවා. මේ කාගෙත් ඇති. මේ හරහා අපි යන්න වෙනවනේ කවදාරි මේ ජීවිතේ පුරුදු කරනයි කියන්නේ අපිට හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දානවා ඇවිදිනකොට ඇවිදින බව දානවා නානකොට නාන බව දානවා කනකොට කන බව දානවා කියන්නේ බුදුරජාණන්සේ මහා ලොකු ෆෝමියුලා මොකක්ද කිව්වේ නැහැ ගච්ඡන්තෝ ගංචාමීති පජානාති තිතෝ අටිතෝ මීති පජානාති නිසින්නෝ නිසින්නෝ මීති පජානාති ඒකත් බෑ ඒකවත් බෑ ඒ වරකට පුළුවන් එක තරකට දෙක පුළුවන් ඒක දිගට කරලා දෙන්න බෑ අපිට ඒ තරම්ම පිසු ඒ තරම්ම වල් ඒ තරම්ම කඩප්පුලියෝ කම හිතක් තියෙනවා. මොනවා හරි එක දිගට කරගෙන යන්න කියන කරන්න බෑ. ඒක විතර නෙවෙයි ඒක පිළිගන්න පුදුම අකමැත්තක් තියෙනවා. ඒකට හරීම ෆෝබියා එකක් තියෙනවා. නිකන් හීන් දාඩි දානවා. වම තිනකොට දකුණ තියන්නේ කියලා. කොහොම යන්නද? උඹට ඕන වම තියාපන් දකුණ තියාපන් මම යනවා. එතකොට එයාම හදාගන්න. මේ කෝච්චි තනපිල්ල ඇවිදින්න බෑන උත්සාහ කරන්න බෑ. අපි ඇවිදිනකොට සාමාන්‍ය කෝච්චි බිලක් වගේ ගත්තම පාවිච්චි කරනවා කෝච්චි බිල උඩ ඇවිදින්න බෑ. ඇවිදිනකොට අපි යන්නේ සාමාන්‍ය පය ගන්න ඒ වගේ පුංචි ඉඩක්. අපි දෙපැත්තේ හයියට තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. තනි පිල්ල ඇවිදින්න ගියාම කරකොලතයි. කඹේ ඇවිදින්න ගියාම කඹේ බිම දාලා කඹේද කියන ප්‍රශ්නයක් නැහැ. කඹේ ගස්යක් අතර බඳලා යන්න හොයනවා නේද? අපිට සල්ලි දෙන්න හිතෙනවා මැජික් කාර්යයක්. ඒ නිසා මේකේ හොඳට තේරුම් ගන්න ඕනේ අපිට ඕන දේ කරන්න ගියොත් මගේ හිත කැමති නෑ. එයා කැමති වෙන කාගේදෝ න්‍යායපත්‍රයකට. අපි එයාගේ න්‍යායපත්‍රය අල්ලන්න. මෙයා වැඩ කරන කාගේ න්‍යායපත්‍රයද කියලා අල්ලන්න නම් පොඩි සරල වැඩකට මෙයා එකඟ කරගන්න ඕනේ. එකඟ කරනකොට එයා දක්වන ප්‍රතික්‍රියාවලින් පේනවා අපි මේ භාවනා නොකර ඉන්නකොට කාගේ න්‍යායපත්‍රයද යන්නේ. හරි ස්මූත් ලියනවා හැබැයි. තන්නේ කර මාරපාක්ෂික. තන්නේ කර කෙලෙසයක් දුවන. කෙලස් නැත්තනක තිබ්බ ගමන් කූඩල්ල කොට උඩ තිබ්බා වගේ, පඬිතයා හේදන්න යට යන්න ගියා වගේ බැලන්ස් නැහැ. ඉතින් අපි මේක තුලා කරන්න දෙන අපි ඒකම පරිශ්‍රණයට අරගෙන අපි නැවතත් සර්වචන් වහන්සේ ඉදිරියට පොඩිතරුව බවට පත් වෙලා ඒකට කියන්නේ ආධුනික වෙලා ඒකට කියන්නේ ආධිකම්මික විපස්සක කියලා කියනවා. විපස්සනා පටන් ගන්න කෙනෙක් රහත් උනත් රහත් උනත් හැමදාම මේ ආධිකම්මිකකම තියාගන්න කියලා කියනවා. නිහතමානිකම තියාගන්න කියලා කියනවා. අපි ඔය කොච්චර දන්නවයි කියලා හිතාන හිටියත් බුදුහාමුදුරෝ දීපු අභ්‍යාසයක් ඉස්සරහට ගියාම අපි හය හතර නොදන්න ගහන්න යනවා. ඒක ප්‍රශ්නයක් නෑ මොකද සරුවඥාන්සේ මේක ලබාගත්තේ සාරාංශක කල්පලක්ෂය පෙරම්පුරලා. තන්නේ කර ඇසිස්මස්ලේ දන්දිය. ඉතින් අපි එතෙන් යනකොට සර්වචනස් දන්නවා භගවා ජානාති අහන්න ජානාමි. මොකද හේතුව වම දකුණ කියලා මෙනෙහි කරන්න කිව්වොත් තම දකුණ කියන්න බෑ. ආස්වාද ප්‍රසාර කියලා හුස්ම ගන්න කිව්වොත් ඒක කරන්න බෑ. මේ ඉරියව්ව දිහා බලන් ඉන්නා කිව්වොත් ඉරියව්ව ඉන්න දෙන්නේ නෑ. මේක මගේ කරගන්න එපා මේ අපේ වැඩක්. මේක මනුස්ස මනසේ වැඩක්. ඒක නිසා ඒක දැකලා මාටත් තියෙන මේ මනුස්ස මනසක්. ඒ වැරදි ටික මගේ කරගත්තොත් පශ්චාත්තාප වෙනවා අපි බීතික ඇති කරගන්නවා මේකට හුරු කරගත්තොත් අපිට ઈચ્છා බංගත්වයේ කියන එක නැත්තම් මට මේ දෙයක් කරනකොට මට මේ කරගන්න බෑ කියන එක ටික ටික අඩු වෙලා අපි දන්නවා මේ සටන් කරන්නේ කෙලෙස් එක්කනේ මේ අභ්‍යාසයේ හරහාම නියතමානිකම හරහාම යටහත් පහත්කම හරහාම ਸਰවචන්නාංශයට පුළුවන් මම ආධුනිකයි කියන කාරා ගියාම අපි ආයෙත් පුංචි බබෙක් බවට පත් වෙනවා ඒක තිරියන් වීමක් වෙනවා ශාසනය. ඒ නිසා අවුරුදු 120ක් කිය කෙනෙක් හරි කමන්නේ ශාසනයට ආවොත් ලදරු සාමණේරය කියලා කියන්නේ. පැවිදි කෙරුවට පස්සේ කියන්නේ 60 පෙරලා හොට බිමනුණත් ලදරු සාමණේරය කියලා. මොකද ඒ සබ්ජෙක්ට් එකට යාළුවෝ. ඒ වගේම තමයි භාවනාවේ නිසා මේක මන්නම් කියන හොඳ අත්දැකීමක්. මේකටම වෙන්නදලා මේකට දරා ගන්න ආරම්භ. එහෙම හිතර කියන්නේ ඔක නෑ. ඔක දරාගෙන යන්න පුළුවන්. ඒතර බලන්නේ වැරදි වල තියෙනකොට සතිය මුදුපත් වෙන හැටි. ඩබල් ඩෝස් එන්නේ සතියේ. ආන්නේක පුරුදු කරගත්තොත් ඉදිරියට යන්න පුළුවන්. ගාතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පාදය පෙරට තැබීමට පෙර එය හඳුනා ගන්නවාද? උදාහරණයක් වම් පාදයයි හඳුනාගෙන වම් පාදය තැබීම. එසේ නැතිනම් පාදය පොළවේ ගැටීමෙන් සමග එය හඳුනා ගන්නවාද? පොළවේ ගැටුනේ වම් පාදයේ බව හඳුනා ගැනීම. කියන ප්‍රශ්න මට තේරෙනවා මේක තාම සරල වැඩේ තමයි මම දැන් ඉඳගෙන නෙවෙයි මම ඇවිදිනවද කියලා පොඩ්ඩක් බලන්න. එච්චරයි. මම ඇවිදින බව දන්නේ මොකේද? ඔය ඔය ගැඹුරු ෆෝමියුලා මොනවද දාන්න කියත් පටලැවෙනවා. මම ඉඳගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නකොට මම මෙහෙමනේ මගේ ටච් එක තියෙන්නේ. ඇවිදිනකොට මෙහෙමයි තියෙන්නේ. ඉතින් එතකොට හොඳ ඉඳගෙන නෙවෙයි සක්මන් කරනවා කියන්නේ අත්දැකීම ප්‍රකාශ කරන්න බලන්න. ඉඳගෙන ඉනකොට මට දැකෙන දැනීම මෙහෙමයි, ඇවිදිනකොට මෙහෙමයි කියලා. එතකොට බලන්න ඕනේ තැන බලන්න දඟලන්න යන්නපා පේන දේ කියන්නේ. මේක බලන්න, ඒක බලන්න කියලා කිව්වම හිත ඉස්සරහන කරන්න ගිය ගමන් හොරා කේල් කණ්ඩ ඉඳලා හොරා වැටපයින්. දැනෙන දේ කියන්නේ. මම මේ වම තිනකොට මට මේ ටික දැනෙනවා. මේ මෙහෙම කියතයි මට මෙහෙම වම තිනකොට වමේ පොළවේ තියෙන තද ගතිය දැනෙද්දී ඒක දැනගැනීමේ ආසාවක්. එහෙම නැත්නම් කල්ලාතු මෙනෙහි කිරීමේ ආසාවක්. එහෙම නැත්නම් චේතනා කිරීමේ ආසාවක් පහරිනවා කියලා දැක්කට ප්‍රශ්නයක් නැහැ. ඒක තීසරෙන්ට ඕනේ මේක තීසරෙන්ට කියලා අහන්න ප්‍රශ්නයක් අහන්න අපිට අයිතියක් නැහැ. මොකද භාවනා දිපස්සනා කියනකොට පේන දේ කියපන්. මොනම දෙයක්වත් බලන්න යන්න එපා. බලන්න ගිය ගමන් මේක තන්නේ අවුල් පාශයක් වෙනවා. පේන දේ කියන්නේ. තාමත්ම සරලයි. තාමත්ම සරල ඒ නිසා ඒ තරම පටලවගන්න. ඉතින් අපි ඒක බලන්න හදලා. මේ බලනවයි පෙනෙනවයි කියන දෙක වෙන් කරලා දෙන්න මම හිතන්නේ පැය ගාණක් දේශනයක් පවත්වන්න වෙයි. අපි මේ විපස්සනා කරන්න කියලා මොනවද බලන්න හදනවා. ඒ තාකල් අපිට දෙකේ බන්ති ළමයක තත්වයක් නැහැ. පේන දේ කියන්නේ අපි නිවන් දැක්කා වගේ. පෙනෙන දේ කවදාකවත් ගැටුමක් නැහැ. කවම දාකවත් ගැටුමක් අපිට ප්‍රශ්න වෙලා තියෙන පේනද කියා ගන්න බැරි කම එකක්. අපි මේක දකින්න ඕනේ අරක දකින්න ඕනේ කියලා කල්ැතුව සැලසුමන. ඒක තමයි සනීප කරගන්න බැරි ලෙඩේ. ඒක කියනවා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියලා. ඒ කියන්නේ මිස්පර්සෙප්ෂන් එකක් තියෙනවා. මම මෙහෙම කරන්න ඕනද මෙහෙම කරන්නද? පේන දේ කියන්නකෝ. මේ දවස් තුන ඇතුළත මේ ප්‍රශ්න විසඳගත්තොත් මම හිතන ලොකු ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ යෝගාවචර කවදාකවත් ඊට පස්සේ භාවනාවේ අත්දැකීමක් ඕ උපදේශයක් හෝ ගැටුමක් එන්නේ අපිට තියෙන්නේ ප්‍රකට දේ තමයි පේන්නේ ඒක සබහා ධර්මයේ මම මේ සක්මන් කරනකොට මට වැටහෙන දේ මට පේන දේ මට දැනෙන දේ කියනවනම් බලන්න ඕන දේ හෝ ඉස්සලා කරන්න ඕන දේ කියන ප්‍රශ්නේ නැහැ ඒක නිසා ඒ ප්‍රශ්න කරු කැමැතිනම් වම තියෙන මොනවද දැනෙන්නේ ඒක දිගින් දිගට පේනවනම් වමක් වමක් පාසා දකුණක් දකුණක් පාසා නැත්නම් වමක් දකුණක් පාසා ඒ පොළවත් එක්ක තියෙන ගැටුම, කෙටෙන ගතිය, එතත් අපි කියනවා මේ පාඨවි ලක්ෂණය ඉතුරු පිළ ඉතුරු දේවල් අනිවාර්යෙන් පෙළ ගහලා එනවා. බලන්න ඕන දේවල් අහන්න ගිය ගමන් ඒක එතකොට කේල් කනට පයින්න ඕරාට ඉස්සල්ලා ඒක පැත්ත කර කරලා පේන දේ ඉදිරිපත් කරන එක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී මගේ পায় බිම වදින විට දැනෙන තදගතියට ශීෂ පීටුවා ගතිමි. සෑම පියවරක් පාසාම කුඩා ගල් කැට පයට වැදෙන විට එහි ඇති ස්වභාවය පතුලට දැනෙන අයුරුද දැනෙන අයුරු සිත පිහිටුවා ගතිමි. මේ අයුරින් විනාඩි 30ක් පමණ සක්මනේ යෙදුණෙමි. මෙය නිවැරදිද? දිගටම මේ විදියට කිරීම නිවැරදිද? පැහැදිලිවම සරලයි. ඒක තමයි කෙරෙන්න ඕනේ. එතකොට තමන්ට හැම වෙලාවෙදීම මෙන්න මේ විදියෙන් තමන්ගේ අත්දැකීම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙරිෆයි කරන්න පුළුවන් ඒ මොකද්ද? වම දකින්න වෙලාව වම පය තියෙන වෙලාවේදී වැලිය ඇටවල තියෙන ටෙක්ස්චර් එක හැටියට මට දැනෙනවනේ. එතකොට Tamanට මේක සහතික වෙයි මේක දකුණ නෙවෙයි කියලා. මම ඉඳගෙන නෙවෙයි කියලා. ඕන්න ඔය දෙකෙන් විතරමයි මේ වම කියන මේ සත්‍යක්ෂණය ප්‍රත්‍යක්ෂණය සහවුරු වෙන්නේ. හොඳට තපන තපන වමක් පාස වැටෙනවා නම් තමයි මේක දකුණ නෙවෙයි. ඒකට කියනවා ඩිඩක්ටිව් නොලෙජ් කියලා. එහෙම නැත්නම් මේ අනුමාන විපස්සනාවක් එහෙම නැත්නම් ණය විපස්සනාවක් න තර්කණේ කියන මොකද ඒකේ හොඳටම සාතික කරනවා මේක වම දකුණ නෙවෙයි මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදිනවා ඉතින් තමන තමන පියවර එක සාතික වෙනවා නම් එන්න එන්න එන්න කොන්ෆිඩන්ස් වැඩෙනවා ඒකට කොහොම දකුණ තියෙනකොට දන්නවා මේ දකුණු පාය මේ විදුමේ ඉඳලා මෙන්න තද වේගන මට වැලිකට හැටියට හෝ පොළවේ තියෙන උපක්‍රේ හැටියට තියෙන්නේ එතකොට දකුණ එක දකුණ නෙවෙයි, වම නෙවෙයි. ආනේ ධර්ම තමයි මේක මේ කැඳේ ගල බේරුවා වගේ පිරිසුදු කරලා දෙන්නේ. ඒකට හැබැයි පළවෙනි සැරේට මේක වෙන්නේ ටික වේලාවක් එකම මළුවේ සක්මන් කරන කරන යනකොට ඉස්සල ඉස්සල බොහොම අමාරුවම දකුණත් අල්ලන්න. මොකද අපේ හිත නන්නත්තර නිසා. යනකොට යනකොට තමයි දැනගන්න පුළුවන්. මට හොඳටම විශ්වාසයි මම දැන් ඉඳගෙන නෙවෙයි, මම හිටගෙන නෙවෙයි, මම නිදාගෙන ඇවිදිනවා. මේ වම දකුණ නෙවෙයි. මේ දකුණ වම නෙවෙයි. ආශ්වාස ප්‍රශ්වාස කරනකොට පරියන්කේ ඉන්නකොට මම ඇවිදිනවා නෙමෙයි හිටගෙන නෙමෙයි නිදාගෙන නෙමෙයි ඉඳගෙන ඉන්නේ. ආයක ඇතුළේ මේ ආශ්වාසය වෙනක ප්‍රශ්වාසය නෙමෙයි. වම දකුණත් නෙමෙයි. අධ්‍යක් හිතවිලිත් නෙමෙයි. මේ ඔක්කොගේ මරවම කියන තොරතුර ලස්සනට කඩදාසිය කොතලා පැක් කරලා තිබ්බා වගේ. ඊටසේ ප්‍රශ්වාසය එනකොට ආශ්වාසය නෙමෙයි. අන්නේ විදිහට දරුවචනසේ හැම වෙලාවෙම යමක් ගැන කතා කරනකොට ඒකේ ප්‍රතිපක්ෂේ පෙන්නලා ඒක නොවන බව දැන ගැනීමෙන් මේක ප්‍රත්‍යක්ෂණයක් කරනවා. උරගෑමක් කරනවා. වෙරිෆයි කිරීමක් කරනවා. මේක තමයි තමන්න තමන් ඒ ඒ වෙලාවේ මේ තහවුරු කරගන්න තියෙන ක්‍රමය. මේක සාන්දෘෂ්ටික බවක්. ඒතනම කරන්න පුළුවන්. ඉචල සතිය පිහිටවල වමේ දකුණ ඊට පස්සේ වම යනකොට දකුණ නෙවෙයි කියලා අල්ලනවා. දකුණ යනකොට වම නෙවෙයි කියලා අල්ලනකොට අරක ලස්සන ගැල්වනයිස් වෙනවා. අර දැනුම රේන්ෆෝස් වෙන්න පටන් ගන්නවා. ඉතින් තමයි යන ක්‍රමේ හරි මම මේ බැලුවේ ඒකට තව ටිකක් අත්උදව් කරන්න මේක තවත් විශ්වාසය ඇති කරගන්න. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේදී 1 සිට 10 දක්වාත් නැවත 10 සිට 1 දක්වාත් ගණන් කරමින් භාවනා කිරීමේදී වැඩි වේලාවක් සිත එක අරමුණක තබා ගැනීමට හැකි වුණත් ටික වේලාවකින් සියුම් හිසරදයක් ඇතිවේ. ගණන් කිරීම රිද්මයකට යාමක් තුලින් සිතාමතා උස්ම ගැනීම පිට කිරීමට පෙළඹවීමක් මේ තුළින් සිදුවීමෙන් ඉසරදයක් ඇති වේ යයි සිතමි. ගණන් කිරීමකින් තොරව හුස්ම ගැනීම පිටවීම දෙස බැලීමේදී හිසරදයක් ඇති නොවුනත් වැඩි වේලාවක් සිත එක අරමුණක තබා ගැනීමට අපහසුයි. වඩාත් සුදුසු වන්නේ ගණන් කරමින් භාවනා කිරීමද නැතහොත් ගණන් නොකරමින් භාවනා කිරීමද? මේකට එක තව තොරතුරක් එකතු කරන්න ඕනේ. විසුද්ධි මාර්ගයේ අපේ බුද්ධඝෝසාචාර්ය වහන්සේ පුෂණා තපනා ගණනා අනුබන්ධනා වශයෙන් මේ ආනාපාන යාලු කරගන්න මුණට මුණ දාගෙන යන්න ක්‍රම රාශියක් යෝජනා කරලා තියෙනවා. හැපෙන තැන පුෂණා තපනා එතන හිත තියෙනවා ගණනා කියලා කියන්නේ එතනම හැපි හැපි ගන්න හුස්ම 1 2 3 4 සෙන් ගණන් කරනවා. අනුබන්ධනා කියලා කියන්නේ එකට පස්සේ දෙක අතර මැද හිතවිල්ලක් නොවන විදියට යන්න හදනවා කියලා. ඒක පිළිබඳව මෑත කාලීන ආචාර්යවරු කියන්නේ මේ ගණන ක්‍රම විශේෂයෙන්ම කරන්න කියලා කියන්නේ හිතවිලි බාධා තියෙනවා නම් විතරයි. නිසා ඉස්සෙල්ලා තමයි සාමාන්‍ය විදිහට භාවනා කරලා බලන්න ඒ භාවනාව කැඩෙනව හරි. දෙක බලනකොට කැඩෙන්නේ මොකක් නිසාද? වේදනාවක්ද? සද්දයක්ද? හිතවිල්ලක්ද? ඒක ඩයග්නයිස් කරගෙන එහෙම නැත්නම් ඒක ඒක රිලී අඳුනාගෙන මගේ චරිතය අඳුනාගත්තට පස්සේ හිතවිලි ප්‍රශ්න තියෙන විතරයි ඔය ගණන ක්‍රමය අනුමත කරලා තියෙන්නේ. එහෙම නැතුව සද්ද ප්‍රශ්නේ ආපුවාම වේදනා ප්‍රශ්නේ ආපුවාම මේක පිළිමකට ගන්න නැහැ. ඒ නිසා ඉස්සෙල්ලා බලන්න මේ ભેද දීලා තියෙන ලෙඩේ අඳුරගන්න කියලා. දෙක පටන් ගන්නකොට ගණන් මේ හිතවිලි නම් මේ ක්‍රමේ හරියට යොදලා තියෙනවනම් ගණන් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා බලන්න ගණන් කරලා ආනාපානෙ පුළුවන් තරම් කිට්ටු කරගන්න. එහෙමත් ගණන් කරන්නේත් මෙහෙමයි. ආස්වාස ප්‍රස්වාස එකයි ආශ්වාස ප්‍රශ්වාස දෙකයි. ඒ කියන්නේ මේ දෙක අතර මැද බාධාවක් නැහැ. දිගටම යනවනම් ආශ්වාස ප්‍රශ්වාස එකයි, ආශ්වාස ප්‍රශ්වාස දෙකයි, ආශ්වාස ප්‍රශ්වාස තුනයි, ආශ්වාස ප්‍රශ්වාස හතරයි. එතෙන්දී හිතවිල්ල කරන ආයකට යන්න ඕන. ඊට පස්සේ ඔබ 10ටම යන්න පුළුවන් නම් ඒ වගේ චක්‍ර දෙකක් කරකවනකොට කෙනෙක්ගේ සිට 10ටම හිතවිලි වලින් බාධාකින් තොරව රවුන්ඩ් දෙකක් කරකවන්න පුළුවන් නම් සෑහෙන දුරට යාට එයා වතුර වැටිච්ච මනසෙක් නාය උස්සගත්තා වගේ වතුරේ උඩට ස්පාසුවක් දැනෙනවා. ඊට පස්සේ ඕනම් ගණන් නොකර ආයෙත් කරන්න පුළුවන්. ගර්ධරක් කරනවා ආයෙ ගණන් කිරීම කරනවා. හැබැයි අර මුල් දීපු කාරණේ යටතේ මොකද මේ උපක්‍රමය අපි යොදන්නේ හිතේට ප්‍රශ්නක් තියෙනවා විතරයි. අනිත් ඒවාට මේක යෙදුවට එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැතුව මේක යෙදීම හෝ රෙඩේ අඳුර ගන්න නැතුව බෙහෙත් දීමෙන් සංකල්ප තමයි මතුවෙන්න ඉඩ තියෙනවා. අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ පළවෙනි කොටස පර්යංක භාවනාව දැඩි සංයමයකින් යුතුව භාවනා කිරීමේදී හුස්ම රැල්ල ඊතා සියුම් තත්ත්වයට පත්වන අවස්ථාව කරා එළඹෙයි. මෙහිදී ආලෝක ආමෙන්ත මට වචනේ පැහැදිලි නෑ. ආලෝක සිතුවිලි හට ගන්නා බව ප්‍රකට වේ. ප්‍රත්‍යක්ෂ වේ. ප්‍රශ්නය මේ தත්ත්වයෙන් ඔබට යාම ඊට අපහසුය. ඉන් ඔබට යන මාර්ගය පහදා දෙන්න. ඒකකොට ප්‍රශ්නයක් වශයෙන් අහන්න දෙනවා මේ මතුවෙන ආලෝකයේද ඇති වෙන. ඒ නිසාද හිත ඔද්දල් වෙන්නේ නැත්නම් මේ කලබල කරන්න කියන ප්‍රශ්නේ ඇහුවට උත්තර දෙන්න කැමති නම් මට පුළුවන් තව ටිකක් ඉස්සරහට කතා කරන්න. ඒ නිසා මේ ප්‍රශ්න කරු හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න එනවා නම් තමයි දෙන්නේ. මුගක් වෙලාවට මේ මුසාවිය ඉදිරියට ප්‍රසිද්ධිය කැපී පෙනෙන්න කැමති නෑ කන්නේ. මොකද ඒක කාටත් උදව් වෙන ප්‍රශ්නයක්. ඒකයි මම මේ මේ කියන්නේ Tamante මේ භාවනා කරගෙන යනකොට ආනපන තුනී වේගන යනකොට මේ මතුවෙන ආලෝකයේද ප්‍රශ්නයක් වෙන්නේ. සමින්හස් මං ආයේ කියවන්නද? හොඳයි. පරයන්ක භාවනාව දැඩි සංයමයකින් යුතුව භාවනා කිරීමේදී හුස්ම රැල්ල ඊතා සියුම් තත්වයට පත්වන අවස්ථාව කරා එළඹෙයි. මෙහිදී අද්වේෂ, අමෝහ, අලෝභ සිතිවිලි හටගන්නා බව ප්‍රත්‍යක්ෂ වේ. කියන පච ටික පේනවනේ. හැබැයි ඒක කියන්නේ ඒ නිසා මට අහුන්නේ නැහැ කියපු එක. ආයසරක මෙහිදී මෙහිදී අද්වේෂ, අමෝහ, අලෝභ සිතිවිලි හටගන්නා බව ප්‍රත්‍යක්ෂ වේ. ප්‍රශ්නය මේ தත්ත්වයෙන් ඔබ්බට යාම ඉතා අපහසිය. ඉන් ඔබ්බට යන මාර්ගය පහදා දෙන්න. ඔයකදී මේ අලෝභ දෝස අමෝහ හිතවිලි කියන එක සාමාන්‍ය තර්කණයට බැටෙන්නේ නැහැ. අලෝභ දෝස අමෝහ කියන්නේ හිතවිලි නැති එක. ලෝභ දෝස මෝහට තමයි හිතවිලි ගොඩක් එන්නේ. එන්න පුළුවන්. ඒ නිසා ඒක පිළිබඳව ඕනේ මට පොඩි කොහොමද මේ මේ හිතවිල්ල අලෝභය කියලා දන්නේ? මේ හිතවිල්ල අද්වේෂය කියලා දන්නේ? මේ හිතවිල්ල අමෝහය කියලා දැනගන්නේ කොහොමද? නැත්නම් ඇයි යෝගට මේ හිතවිලි කියන විශේෂණ පදේ දාන්න ඒක නා පෙළඹුණේ කියන එක ඒත් මට මේ හොඳ තැනකට ගෙනියලා තියෙන සාකච්ඡාව. නමුත් මේ හරස් ප්‍රශ්නට උත්තර මං ඉල්ලනවා මේ සාකච්ඡාව ප්‍රාණවත් කිරීම සඳහා. මොකද සාමාන්‍ය ක්‍රමයේ හැටියට අලෝභ දෝෂම කියලා කියන්නේ කරදර නැති තත්ත්වයක්. හිතුවේ නැති එකක්. අලෝභ දෝෂමෝ හිතවිලි එනවා කියලා කියනවනම් එතනයි ව්‍යාකරණේ වැරද්දක් තියෙනවා. භාෂාවේ වැරද්දක් තියෙනවා. එහෙම නැත්නම් නොකිවිච කියලා තියෙනවා. ඒක නිසා ඒක මේ ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් මේ තුනී වේගනේ යනකොට ආනබන තුනේ වල මේ වගේ බහුරූ කෝලං නානා මේ 18 තනි පෙන්නයි. එතකොට මම නැවත කියන සැකනම් විතරක්. ප්‍රශ්නයක් නම් විතරක්. ඒක පැත්තක දාලා හොඳට ආනපනෙත් එක්කම කරන්න. එතකොට ওই සැකේ හරහා යන්න පුළුවන්. හැබැයි Tamanne මේක සැකයක් නෑ මේ වාවට කමක් නෑ. ආනපනෙත් තියෙන මේවත් තියෙනවා කියලා නිසක බව බෝල්නස් එක එහෙම නැත්නම් දැරීමේ හැකියාව තියෙන ඔක ප්‍රශ්න කරගන්න තියෙන කිසි ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ විතරක්. මෙතන තියෙන හැබැයි පොඩි අටපහ වෙච්ච දෝෂයක්. ප්‍රශ්නයක් තියෙනවා මේ නොකෙවිච්ච කොටසක් ඒකත් එලි කරන යන හොඳයි නැත්තම් කරන්න තියෙන මේ වෙලාවට ආනාපානේ සරණ යන තුනී වෙමින් තමයි තියෙන්නේ ඒ තුනී වෙමින් පස්සේ ආනාපානයෙන්ම ඔරියන්ටේෂන් එක ගන්න ඕන ආයතන එතකොට මේ කරා යන්න පුළුවන් ස්වාමීන් වහන්සේට අද තියෙන අවසාන ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ එක සතර සතිපට්ඨානයේ වැඩිීමේදී හතරම එක සමානව වැඩි යුතුද චිත්තානුපස්සනාව විස්තර කරන්න. දෙවෙනි කොටස ආනන්ද සූත්‍රයේ මට මතක විදියට අඩංගු වන්නේ එක භාවනාවක් පළමුව වඩා අනතුරුව අනෙකුත් භාවනාද වඩා විමුක්තියට ළඟාවන අයුරුයි. මම නිවැරදි නම් ඒ භාවනා විස්තර කරන්න. එය එය එම පිළිවෙත වඩා සුදුසු වන්නේ පැවිදි කෙනෙකුටද? තෙරුවන් සරණයි. ඉතින් අපි පටන් ගන්නකොටම ලහ ගන්නකොටම 8යි කියලා ගණන් ගන්න හොඳ නෑනේ. අපි යංගෝ මේ මිට මිට. ඒකට විතර වුණොත් හරි. මේ ආධුනිකයොත් ඉන්නවා. ඒකෙදි ඔක්කොම ධම්මානුපසනාවෙන් පටන් ගත්තොත්, චිත්තානුපසනාවෙන් පටන් ගත්තොත්, වේදනානුපසෙ පටන් ගත්තොත් ඔය හයි ප්‍රෝටීන් කෑම දුන්නොත් පොඩි උන්ට බඩන රක් වෙනවා. ඔන්න දෙන්න ඕනේ කොත් අම්බවු වාගෙට දිරවපු ආහාර. ඊට පස්සේ ආහාර මාර්ගය හැදුනට පස්සේ තමයි අපි ඒක දෙන්නේ. එහෙම නැතුව මේ දැනට තමන් කරන්නේ මොකද්ද කොහොමද ඒක කියලා ඒ අහන කෙනාගේ විස්තර දෙනවා නම් මට කියත හැකි ආ මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කියලා. අපි ඉන්නේ සාකච්ඡාවක. ඒ නිසා ඒ සාකච්ඡාවට මේක ගණ්ඩනම් මේ කෙනා දැනන මොකද්ද කරන භාවනාව ඒකෙන් තමන් අත්දකින්නේ මොනවද කිව්වොත් නම් ඔන්න මට වැටහුණොත් මම බෙදා හදා ගන්න කැමතියි. එහෙම නැතු මේ සභාවට අරක මේක උගන්වන්න කියලා කියන එක ඒකේ බලය දෙන්න නරකයි සභාවේ ඉන්න අයට. මොකද එතකොට ආධුනිකයන්ට ගැලපෙන්නේ නැති දේවල් ආවොත් සාකච්ඡාව නොම ගන්නවා. දිරව ගන්න බැරි වෙනවා. අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වෙන ක්‍රමයකට යන ඒ නිසා මම පැහැදිලි වීම කිය පිණිස කියන්න පුළුවන්. දැන් ඔය ආනපන සතිය බැලීම සහ ධක්මනේදී කරන කෙලීම කායනුපසනාව විතරයි. දැන් කයගත සතිය, කයානෝගී සිහිය. ඊට පස්සේ මේකේ අම් මට්ටමකට ආවට පස්සේ ඒ එක එකන අත්දකින්න විදි වෙනස්. ඒ අනුව තමයි එයා සමහර වෙලාවට අර කියන විදිහට ඉහළතු අල්ලන්නත් ඉඩ තියෙනවා නැත්නම් ක්‍රමයට යන්නත් ඉඩ තියෙනවා. සමහා සබාව ගෙනියනකොට ගෙනියන්නේ බුදුහාමුදුරුවෝ අර විස මරලා වස කපලා උදව් ගන්නපු ක්‍රමයි. එක්කෙනෙකුට යනකොට නම් සමහරලාට චරිත ලක්ෂණ අනුව යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වයිදී මේ දැන් යන්නේ අපි එක එක අනුපස්සනාවෙන් ඉදිරියට යන ක්‍රමයක්. හැබැයි ඒකෙනුත් මේ වගේ වැඩ පිළිවෙලක මම ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ මේ සතිය හඳුන්වලා දීලා මේ පවතින පවතින ඉරියව් හැටියට සතිය පවත්වාගෙන යන්න පුළුවන් මට්ටමක් අරන් දුන්නනම් යෝගාවචරයට තමන්ගේ පෙත දියුණු කරගෙන යන්න පුළුවන්. මේ වගේ සාමූහික වැඩපොළදි කරන්න ගන්නේ කායගත සතිය දියුණු කළ දෙන එක තමයි ඒ නිසා චිත්තානුපස්සනා වගේ දේවල් විස්තර කරන්න. ඒක වෙන්න ඇති සමාට ඔය ආනන්ද සූත්‍රය විස්තර වෙලා තියෙන විස්තර කරන්න හදන්නේ. ඒක නිසා අපි මේ කෙනෙකුගේ අත්දැකීමට සාපේක්ෂව නම් කීයටගෙන පොදු සාකච්ඡාවකදී ඒ වගේ දෙයකට හදිස්සි වෙන්න යන නරකය පිහිමීට යන එක තමයි ඒකේ තියෙන ආරක්ෂක විධිවිධානය. කාට හරි වාචික ප්‍රශ්න තියෙනවද? අපිට විනාඩි 20ක් වගේ නෑ. විනාඩි 30ක් විතර කාලය දෙනවා. සදාගත කාලය. අවසර සමනාසමේ දැන් එක අවස්ථාවකදී දැන් අපි හිත හිතේ දැන් අපි අපි උදාහරණයක් විදිහට කිව්වොත් අපි වම දකුණ විදිහට පාද තියලා සක්මන් කරනකොට ඒක නොටිස් වෙන ගමන්ම තව දෙයක් හිතට එන්න පුළුවන්ද? ඒ කියන්නේ හිතේ එක සැරේට දෙස ආකාර දසටහන් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ හිතුවිලි හෝ නැත්නම් මේක වැරදුන බව හෝ ඒ වගේ දැන් සමහරලාට තියෙන සමිනවස දැන් මේක කවුන්ටින් එකක් යනවා. ඒක හිත ඉතින් දිගටම යනවා. ඒකම තව හිතුවිලිත් හිතට එනවා. එතකොට මේ දෙක එකක් නැවතිලා එකක් සිද්ධ වෙනවද නැත්නම් මේ දෙක එකසාරට සිද්ධ වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? අවස්ථා දෙකකදී කියන්න පුළුවන්. මේ ලෝකේ කිසිම සිද්ධියක් මූල ධර්මානුකූල කියනොනම් ඒක හේතුක නැහැ. හැම සිද්ධියක්ම බහු හේතුකයි. හට ගන්න ඵලයක් බහු හේතුකයි. නමුත් අපේ මනස අපි කුරුවල් කරගෙන තියෙන මේ අධ්‍යාපන ක්‍රමයෙන් ලීනියර් සිස්ටම් එකට. එකකින් එකට සම්බන්ධතාවය තමයි අපි පොතේ උගන්ලා තියෙන්නේ. අපි වමේ සිට දකුණු තමයි අකුරු ලියන්නේ. ඒ නිසා අපේ හිතේ සම්පූර්ණ අපි කප්පාදු කරලා කරාබල තියෙන්නේ. අපිට තේරෙන්නේ රේඛීය ක්‍රම විතරයි. ඉතින් අපි ඒකෙන් තමයි පටන් අරගන්නේ. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා අපි හිතනවා මේක හරියට නිකන් නවගුණයට වගේ ඇති වෙයි කියලා වෙලාවක අපිට පටිච්චසම්පාදේ තේරෙන්නේ. එහෙම එකක් නෙවෙයි තියෙන හේතු රාශියක් තියෙනවා. ඒ නිසා අපි යමක් දිහා බලන්න ගියාට අපිට ඒක පුල් සම්පූර්ණ පිටුසිතුමක් මේ ටැපස්ට්‍රි එකක් වෙන්නේ. ඒක අපි එක තැනකට අවධානය යොමු කරනවා. අපි කියනවා අපේ ගුරු ෆොටෝ එකේ අපේ මාමා ඉන්න පොයක බලනවා අපි. බලබලා ඉනකොට සමහරලාට දෙපැත්තේ ඉන්න කට්ටිය යා ඉන්නේ තුන්වෙනි පෙළේ හතරවෙනියටද අනම්මනම් අපිට විස්තර පේනට ඉතුරු ටිකක් පේනවා. සමහරට අපි අපි මාමා ඉන්න ෆොටෝ එකේ මාමා බලන ගමම ඒක පේන්න පුළුවන්. එනතේ ඒ වැලීම නිසා තමන්ගේ මාමා නොපෙනී යන්නත් ඉඩ තියෙනවා. මේක හේතු දෙකක් නිසා පේනවා සයිඩ් බයි සයිඩ් පේන්නත් පුළුවන් 3D පේන්නත් පුළුවන්. ඒ නිසා එකම අරමුණක් සිද්ධ වෙනවයි කියන්නේ එකම අරමුණක් හුරු වෙනවයි කියලා කියන්නේ ඒක හොඳට බලන ගම ඒකේ පසුබිම ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය මේ අරමුණ බැලීම නිසා හම්බෙච්ච අතුරු ඵලයට හිත කියලා අරමුණ පාවා දුන්නොත් කේම පරාදයි. එයා දන්නවනම් මේ අරමුණ බැලීම නිසායි මේ අතුරු දේවල් පේන්න පටන් ගත්තේ. ඒව පෙනිච්චාවේ මම බලන්නේ අරමුණ. දිගට අරමුණේ යන්න ඕන කියන විශ්වාසය ළඟ තියෙනවනම් එනේන අත්දැකීමක් මල් මානයකට මල් මානයකට අමුණා කරනවා වගේ නූල කඩා ගන්න නැතුව යන්න පුළුවන්. අර පේන දේවල් වලට හිත ගිහිල්ලා මූල කර්මස්ථානය අමතක කිරීම තමයි අපේ භාවනා ගමනදී අපි වැඩි පඬිතකම කියලා කියන්නේ. ඉක්මවල ගිහිල්ලා අල්ලන්න හදනවා කියන්නේ. ඒක හැම කෙනාටම වෙනවා. මොකද අපේ හිත සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන නිසා ඒ නිසා බලාගෙන යනකොට අපි එකක් දිහා බලනකොට විවිධ දේවල් පේන්න පුළුවන්. ඒක අතිරේක ලාභයට ගන්න. හැබැයි අර මූල කර්මස්ථානත් එක්ක තිබුණ givisuma මූල කර්මස්ථානත් එක්ක තියෙන මේ ගරු කටයුතු තැන ගිලිහෙන්න දෙන්නේ නැත්තම්. ඒ අපේ ලොකු සාන්තිනෝට කිව්වේ ආනාපානයට අනතර කරන්න එපා. ආනාපානට ආදර කරලා පටන් අරගත්ත ඒ ආදරය හේම තියාගෙන යන්නේ. එතකොට ওই පටිච්ච සමුප්පාදෙද පෙරවිසු කඳ පිළිවෙත ඔක්කොම පෙනේ. බෑ ඔක්කොම අතිරේක ලාභ. මේ ආනාපානෙත් යන ගමන තමයි මදේට යන කම, ගොබේට යන කම බසන්නේ. එනිසා පේනක ලාභයට ගන්න. ඒ වතුරුපල වලට ගන්නවා. ඒ ඒ අතුරුපලයක නාමේ ඒ මේ මූල කර්මස්ථානේ පාවාදී ගස්සන්න තමයි මේ කෙලෙසේ දඟලන්නේ. අපි ඒ ට්‍රික් එක දන්නවනම් අපිට පුළුවන් ඒ අතරේකට පිටාවේ මම කෙලිම මේ පටන් ගත්ත මූලික ගිවිසුමත් එක්ක දිගට යන එක තමයි ඒකට කරන්න තියෙන වැඩි. ඒකට ওই ප්‍රශ්න තවත් විදිහකට වර්ණගෙනවා හරිම අමාරු තැනකට එනවා. ඒ මොකද මේ එහෙම ආනාපානෙදී අබලා ඉන්නකොට ආනාපානයේ ක්‍රමෙන් නොදෙනී යනවා අනිත් දේවල් ලොකු වෙන්න පටන් ගන්නවා. ඒක බුද්ධඝෝසාචාර්ය වහන්සේ සඳහන් කළා තියෙනවා. අනිකුත් සියලුම භාවනාත් එක්ක බලනකොට බලන්න බලන්න තුනී වෙන එකම අරමුණ ආනාපානෙ විතරයි. අනික හැම අරමුණක්ම බලන්න බලන්න ප්‍රසිද්ධ වෙනවා. මෛත්‍රී ගත්තත් බුද්ධාංශ ගත්ත කොයි එක බැලුවත් ඒකේ එන්න එන්න ලොකු වෙනවා. ආනාපානෙ විතරක් හරියට බලන්න හිටියොත් එන්න එන්න තුනී වෙනකොට ওই දෙපැත්තේ තියෙනවා එන්න එන්න වැඩි වෙනවා. ඉතින් තනකදී තඩමාරු වෙනවනේ. තනකදී අපිට එක්ක ආනාපානෙ නෑ කියන්න වෙනවා. එහෙම නැත්නම් ඒ වෙනකොට ආලෝකය වැඩි වුණා කම්පන චංචල වැඩි වුණා, සැහැල්ලු ගතිය වැඩි වුණයි කියලා. ඉතින් එතනදී යෝගාවචරයේ චරිතෙට, යෝගාවචරයේ තර්කණයට, යෝගාවචරයේ මානසික සමතුලිත භාවයට හොඳ පුදුම අභියෝගයක් දෙනවා. යම්ම හේතුකේ මානසික ලෙඩක් තියෙනවා නම් ඔතනින් එහාට යන්න බෑ. එයා එතකොට ඉස්සලාපු පස්සේ ආපු කන් දෙක ලොක් කරගෙන මොකද ඉස්සලා පස්සේ ආපු අන් දෙක ලොක් කරගෙන ඉස්සලාපු කන් දෙක අමතක කරනවා. ඒ අතිරේක ලාභ ලබන්න හදන ඒව නැත්තම් මේ මේ මානසික අසහන තියන අය. ඉතින් ඒ නිසා ඒ ටෙස්ට් එක කරලා තමයි ඊගා පරීක්ෂණේ මේ මේ මේ ටෙස්ට් එක දීලා තමයි ඊගා පරීක්ෂණය පාස් කරන්නේ. මේක නැති කරගෙන යනවා අර පැත්තෙන් වැඩි කරගෙන යනවා. ඉතින් එතෙන්දී යෝගාවචරය ඒ ට්‍රැක් එක මේන්ටේන් කරන්න පුළුවන් ගතිය අර අඩුවෙමින් පැවතුනත් සකනන් ගෙවෙමින් පවතින ආනාපාන දිහා බලනකොට ඉර පායනකොට තරුවක් දිහා බලා ඉනකොට වගේ. ඉර පායන්න පායන්න පායන්න පායන්න තරුවන් සද්දෙ පිනියනවනේ. නැත්නම් ලීන වෙනවනේ. අඳ බැලුවත්. නමුත් අපිට ඕනේ නම් සාමාන්‍ය කෙනෙකුට වැඩි වේලාවක් තරුව දිහා බලන්න පුළුවන්. එහෙම නැත්නම් හඳ දිහා බලන්න පුළුවන්. හඳ තුනි වෙද්දී හොඳට බැලුවොත් සිකුරු තරුව දවල්ට බලදැයි. දැකලා තියෙනවද මන් දන්නේ. පුංචි චිතක් විදිහට සිකුරු තරුව ඉරබට තරුවක් විදිහට යනකොට ඉර බටතරුව වුණාට පස්සේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. උදාතරුව වශයෙන් තියෙනකොට ඉර නැග්ගෙන එනකොට සිකුරුතරුවේ ආලෝකය අඩු වෙනවා ඒ මත්දානෙත් පේනවා. බහින හඳේ හඳ දවල්ට පේනවා. නිකන් පොල්ලොන් දෙයක් වගේ පේන්න තියෙන හැබැයි බබලන්නේ අන්නේ වගේ ආනාපානෙ ගෙවෙනවා අනිත්‍ය වල ප්‍රසිද්ධ වෙනවා ඒත් ඒ ආනාපානෙත් එක දිගට යනවනම් එයාට තේරෙනවා first thing first උඹට තියෙන මේකත් එක ගන්න දෙන ඔව් කවුරු ඇවිල්ලා උලිලි පැවත් මොන දහං නැටුම් දඬුවත් ඔබ මේකේ ඉන්නකම් අරසයි කියලා ඒක දිගේ යන්න යන්න එnde ende ende තාම සියුම් සතියකට තාම සියුම් සමාධි මට්ටම් වලට ඊටාම සියුම් ශූන්‍යතාවට යනවා හරියට ආරක්ෂක නූලක් බැඳලා තියෙනවා වගේ පිරිත් කරපු සූර්යයක් ගැට ගහලා තියෙනවා වගේ ආනපන ගිලිහෙන්නේ නැහැ ඒක ඒක මේ මේ කිසිම විශේෂක උගන්වන්න නැති දෙයක් මේ මේ භෞතික විෂයන් කිසි එක නැහැ අරමුණක් දෙනවා ගෙවෙන එකක්. බලන බලන්න කියන කොච්චර දුරට ගෙවන්න පුළුවන්ද කියලා. අද දාලා එනවා. හෙට ගියාට පස්සේ ඊටට පොඩ්ඩක් යන්න පුළුවන්. අනිත් එකෙම ආයෙත් යනවා. ගියාට යන්න යන්න යන්න බුදු වෙලා තමයි නතර වෙන්නේ. රහත් වෙලා එහෙම නෙවෙයි බුදු වෙලා නතර වෙන්නේ. දිගට ඒක කියනවා අටුවචන් වහන්සේ ඒ ওই ටික විස්තර කරලා කියනවා. ගහන්ටාරයකට ගහලා සද්ද ගෙවෙන හැටි අහගෙන ඉන්නේ. එක සැරයක් ගහලා ගෙවෙන හැටි අහගෙන ඉන්න ගියාම ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිල්ලා දැන් අනික් සද්ද අතර මේක මර්ජ් වෙනවනේ. ඒ හරියට තමයි ෂාප් නම් අනික් සද්ද තියේදී මේක ගෙවෙනවා අහගෙන ඉන්න පුළුවන්. එතකොට අනික් සද්ද නිකන් දිබ්බ චක්කු දිබ්බ සෝත ඥානයකට වගේ වෙන්න පටන් ගන්නවා. අරකමයි අපි යන්නේ. අර කිං කිං නාදෙමයි යන්නේ. දෝංකාරයම අහගෙන ඉන්නකොට පේනවා අනිකු සද්දාසරේ අපේ අවධානය නිසා මෙනෙහි කිරීම නිසා යෝනිසය සද්දේ අහන්න පුළුවන් ඊට වඩා ලොකු සද්දාස්සේ. ඒක තමයි අපේ මනසේ තියෙන පුහුණුවල තාම ගැඹුරු පුහුණුවක්. ඒක ආලෝකයේ දිගේ කරන්නත් පුළුවන්, සද්ද දිගේ කරන්නත් පුළුවන්, කම්පන දිගේ කරන්නත් පුළුවන්. දැන් බල්ලන්ගේම ඉව කියන්නේ එහෙම එකක් තමයි. අර ගඳ තේරෙනවා කවුරු මොනවා පෙන්නුවත් එයාට ජීවිතේ හරිද කියලා. බහුලගේ සද්ද කියන්නේ රේඩාර් සිස්ටම් එකට ඒ වගේ එකක්. මොන ශබ්ද තිබ්බත් එයා ශබ්දෙන් අරසාව හොයා ගන්නවා කැම හොයා ගන්නවා. ඉතින් අපේ මේ ඔක්කොම රුඩිමෙන්ටරි තියෙනවා. අපේ අපේ පටනාමේදී අපි මේ හැම එකක්ම ගෙවම් කරගෙන ආවිල්ලා තියෙනවා. ඒක ගන්න නම් මනස විසින් දෙන්න හදන කෙලෙස් පිඟාන බාර ගන්න නැතුව එයා දෙන්නෙම කෙලෙස් පිඟානක්. ඒ වෙනුවට බලන්න මට අරසත් තැනක් තමයි සතිය. ආරස්ක තන තමයි සතිපට්ඨාන නැත්නම් ආනපන සතිය. ආනපාන පුළුවන් තරම් ආනපනත් එක්ක යනවා. ඉතින් ඒකට තේරෙනවා මේක මේ කෙලවරක් පෙන්වන්න බැරි අභ්‍යාසයක් තියෙනවා. හැබැයි ආර්යම අභියෝගශීලී ඒතර මේ නොකා නොබී ඔක්කොම වැත්තකට දාලා ගිහිල්ලා මේකත් එක්ක ඉඳ හිතෙනවා බලන්න මේක කොහොමද කරලා බලන්නේ කියලා. ඒ ගැඹුරට යන්න යන්න ඒක හරි මැග්නටයිසින් ඒක හරිම කාන්දම් ශක්තියක් එන්න පටන් ගන්නවා. මැරෙන්න ඉස්සලා මේ මොළයේ කරන්න පුළුවන් වැඩ ටික බලාගන්න. කනව බොනවා නම් කමන්නේ මේක කෑමට බීමටම මේක මැරෙන්න ඕනේ. යන්න ගියාට පස්සේ ඉතින් ඒ සියල්ල මත හැලලා දාලා අර පරිශ්‍රණය කරන්න. ඉතින් සමහරු ඒ ශබ්ද දිගේ ආලෝක දිගේ ගිහිල්ලා ඉතින් ඒ අභිඥා ඥාන දක්වාම දිනු කරන්න පුළුවන්. එකයි මූලික දේ කියන දෙන්නේ ඉදිරියෙන් තියාගත්ත මුලින් ඉස්සරහ ගිවිසගත්ත දේ අවසාන තැනට යනකම් හැකිතාක් දුරට ඒකම අනුගමනය කිරීම තමයි අපේ ආධ්‍යාත්මික පෞරුෂත්වය ආධ්‍යාත්මික පිට කොඳුයට පෙළවෙන්නේ. දැන් තා පැය කාලක විතර කාලයක් තියෙනවා අපි යොදාගත්ත ධර්ම සාකච්ඡාව සඳහා එහෙම නැත්නම් අපිට පුළුවන් මේ ඊගාට තියෙන සක්මන් භාවනාව සඳහා ඊට කාලය ගත කරලා අපි 3:30ට දැන් වෙලා 2යි කාලයි 3:30ට අපි නැවත රැස් වෙනවා සාමූහික පරියන්ක භාවනාවක් සඳහා ඊට අමතරව කාට හරි වෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා දැයි එවනම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. මේ පැයකුත් කාලක් කාලේ තියෙනවා මේ සක්මන් භාවනාව සඳහා. ඊට පස්සේ අපි 3:30ට රැස් වෙනවා මෙතන පැයක පරියන්කයක් සඳහා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.